කුල් කරනවා වගේ එnde ende ende ende තියුණු කරගෙන තියුණු කරගෙන යනවා. ඉතින් මේකේ අවසාන භාගයේ උඟක් වෙලාවට අපිට අදාළ නැති හරියක් තියෙන ගැඹුරක් තාම තීක්ෂණ කොටසක් නම් අර මුලින් කියාපු ටිකේ ක්‍රමවේදය අනුවමයි අපි මේ ගැඹුරට යන්නේ. ඉතින් අපි ඊයේ වෙනකොට මේ කෙනෙකුගේ පෙරකල පිංගලිසා හම්බෙච්ච භව සම්පatti උපදි සම්පatti නිසා අවාසිර හිටින හැටිත් ඒක පාසියට සප්පුරුෂ ධර්ම බවට පත්කරන නිහතමානීව කටයුතු කරන හැටි විස්තර කරා. ඊට පස්සේ කෙනෙක් මේ ජීවිතයේ තමන්ගේ අත්වැය හිතේ දහිරියෙන් අතේ පයේ හයියෙන් උපයාසපයා ගන්නා දේ ශිල්ප ශාස්ත්‍ර කීර්ති නාම ලාභ සත්කාර වගේ දෙයක් උනත් අරිය ආදුවට අසප්පුරුෂ ක්‍රමයට පිටන හැටි දක්ෂ විදියට ඒව සප්පුරුෂ භාවයට නිහතමානීව පිටන හැටිත් අපි මේ වෙනකොට සාකච්ඡා කළා තියෙනවා. ඊට පස්සේ ඒකේනා මේ පැවිද්දේ ඉන්න ගමන් අනිකොත් ඒ පැවිදි ධර්මවල තියෙන නැත්නම් ගිහිගේ අතාරපු කෙනෙක් ඒකේ තියෙන උත්කෘෂ්ඨ ක්‍රම උදේට විනය ඉගෙන ගන්නවා උදේට ධර්ම ඉගෙන ධර්ම කතිකෙක් වෙනවා එහෙම නැත්නම් පාංශකූලිකව අරඤ්‍යගතව සෝසානික සනිකාංගව ධර්මී ඒකාසනිකාංගව බොහොම උග්‍ර ප්‍රතිපත්ති පුරනවා මේ පැවිදි වෙලා. ඉතින් ඒ හැම වෙලාවකම ඒ උක්‍ර ප්‍රතිපatti පුරණ ගමන් වුණත් එයා ඒක අනුන් හෙලා දකින්න සහ තමන් හුවා දක්වන්න කටයුතු කරනවා නම් එච්චර අමාරු ජීවිතයක් ගත කරද්දි එච්චර උග්‍ර ප්‍රතිපatti පුරද්දිත් ਸਰවඥාචි අසප්පුරුෂය කියලා කියනවා. අසප්පුරුෂ ධර්ම කියලා නම් කරනවා. නමුත් ඒ උත්තරීතර එහෙම නැත්නම් අධිශීල සම්ප්‍රයුක්ත ඒ ශ්‍රේෂ්ඨ ප්‍රතිපatti පුරණ ගමනොත් නියතමානීකම යටහත් පහත් ගතිය අනුන් හෙලා නොදකින්න ගතිය තියෙනවනම් ඒක නම් සත්පුරුසයි කියනවා. ඒ දක්වා මේ කියන්නේ සාමාන්‍යයෙන් පැවිදි වෙලා ඒ පැවිද්දේ ඒ සීලයට අදාළ කොටස් උත්කෘෂ්ඨ මට්ටමින් කරන ගමනොත් ඒක එකක් පෙන්න මේ සර්වචනාංශෙ කියනවා. ඒතිෙද්දිත් යම් කෙනෙක් ඒ මහාන්තත්තකම් කියන්න යනවනම් පැවිද්දන් අතර පවා උසස්කමක් පෙන්වන්නට අඳුර පාන්නට අඟ උස්සන්න යනවනම් කියා පාන්න යනවනම් අසප්පුරුෂය ගැලපෙන්නේ නැහැ ශාසනික සෝබන වෙන්නේ නැහැ ශාසනට අශෝබනයි ඉතින් ඒ නිසා යා ඒව පුරන්න එපයි කියන එක නෙමෙයි තියෙන්නේ ඒව පුරන්න පුරන්න පීකරලකට කිරිවදින්න වගේ උණ ගහක් වැඩෙන්න වගේ එන්නේ එන්නේ එන්නේ නිහතමානී වෙන්න ඕනේ එම නිහතමානී වෙනවා නම් එයා ඇත්තටම ඒ ශාසනයේ පුජ්ජෝ හෝති පසංසිතෝ පූජ්‍යත්වයටපත් වෙනවා ප්‍රශංසා ලබනවා. නමුත් අපි ඊයේ ආරම්භ කරපු ඒ සීලයක ඉඳලා උත්කෘෂ්ඨ සීලයක ඉඳලා යම් කිසි කෙනෙක් සමාධියක් ඇති කරගෙන එහෙම නැත්නම් නීවරණ ධර්ම කියන පරිඋත් ทาน කෙලස් ටිකක් යටපත් කරලා උපචාර වශයෙන් හෝ අර්පණා වශයෙන් සමාධියකට ගියාට පස්සේ ਸਰවචනංශේ ඒත් අර තාලෙටම මාන්තත්තකම් කියන්න ගියොත් කියා පාණ්ඩ ගියොත් අන්ධහර පාණ්ඩ ගියොත් සෝබනේට ගියොත් අසප්පුරුෂ ධර්ම කියලා කියනවා. ඒ ධානාදී උත්තරීමස ධර්ම උපයගෙන නමුත් උපනියතමානීව මේක මගේ දක්ෂකමට නෙවෙයි මේ සරුවචනාංශගේ ප්‍රතිපදාවේ දක්ෂකම නිසායි මේක ලැබිලා තියෙන්නේ හේතුඵල ධර්මයෙන්. ඉතින් මට තියෙන්නේ මේක මණිකක් රකින්න නාගරාජෙක් වගේ රැකගෙන ඉන්න එක විතරයි. එහෙම නැතුව අඬහැර පානක නෙවෙයි කියලා ඒක හේතු කරගෙන අත්ුක්කංශන පරවම්බන කියන අනුන් එලා දකින තමන් හුවා නොද දකින ගති නැතුව ගත කරනවන සප්පුරුසයි කියන මේ සීලයක ඉඳලා සමාධියට නැගිට තැනේදී ਸਰවචනාංශේ සප්පුරුෂ ධර්ම වල පුංචි වෙනසක් ඒ අර්ථකතනේ පෙන්වනවා සීලේ වශයෙන් ධර්මකතික විනයදර ආරණ්‍යක පාංශුකුලික ඉන්න වෙලාවේදී සත්පුරුෂයා කල්පනා කරන්නේ මේ ගති නිසා අනුන් හෙලා දකින්න තමන් උසස් කක්කන වෙනුවට ප්‍රතිපදාවම මැදිහත් කරගෙන ප්‍රතිපදාම ඉස්සරහින් තියාගෙන ප්‍රතිපදාවට ගරු කරගෙන යනවා මිස මේ මගේ පුද්ගලික සීල අංග ඉස්සර කරගෙන අනුන් හෙලා තලා කතා කරනවා නෙවෙයි කියලා. ඉතින් අපි මේ ධර්මදේශනා දිගටම මතක් කරා මෙහෙම පැවිද්දන්ට විතරක්ම මේක වෙන් කරලා මේ සූත්‍රය සඳහන් කරාට ඉෂ්ටිරව නැත්නම් නේවාසිකව වන භාවනා කරන කෙනෙකුටත් මෙව මේ තලකමටම අදාළයි. එහෙම නොවුනොත් මේ අසප්පුරුෂ ගති නිසා මේ භාවනා ජීවිතේ ප්‍රගති අධ්‍යා තමගේ ගෙදර දොරවල් වලත් අඩදබර ඇති කරන අවුල් පාසවල් ඇති කර ගන්න. අනේ මාවුල් පාස නොවෙන්න නම් අපි මේ ਸਰුවචනාංශේ පැවිද්දට බෙදෙන හැන්දෙන්න ගියත් අඬක් බෙදන්න ඕනේ. නේවාසිකව භාවනා කරන්න ඇත්තන්ට. නැත්නම් භාවනාවට ගොඩක් ගරු කරලා වැඩ කරන කෙනා මේ ගුණ ධර්ම රකින්න ඕන. ඉතින් ඒ සීලයක ඉඳගෙන තමන් උත්කෘෂ්ඨ සීලයක් රකින්න ගමන් එලාතලා කතා නොකරන ඉන්න වෙලාවේ එලාතලා කතා නොකරනද සත්පුරුෂයා ඉස්සරහින් තියාගන්නේ මම ප්‍රතිපදාවයි ඉස්සරහට ගන්න ඕනේ. මේ මගේ තියෙන මේ ශීලාංග දෙවි. ඇත්තම ශීලාංග කියන්නේ ප්‍රතිපදාවක්. මේක හොඳට කැපිලා පේනවා ධානයක් ගැන කතා කරනකොට ධානයක් ඇති කරගත්ත අපි ඊය කතා කරපු කතාවේ අවසාන කොටසට අපි ගත්ත නිදර්ශනය. ධානයක් ඇති කරගත්ත කෙනා ඒ ධානයක ඉඳගෙන කල්පනා කරනවා අතම්මේතා වුත්තා භගවතා පඨමඥාන සමාපත්තිපි අතම්මේතා වුත්තා භගවතා දැන් මම නිවර නැති විතක්ක ਵਿਚාර පීති සුඛේකග්ගතා කියන ධානාංග සහිත පරිඋත් ทาน කෙලෙස් නැත්තරපත් වෙලා ඒකේ යම් ප්‍රමාණයකට ඉස්තාවර වෙලා ඉන්නවා. යා නිතරම කල්පනා කරනවා මේ ධානයේ නිසා මට තණ්හාව පහළ වෙන්න පුළුවන්. මේ ධානයේ නිසා මට මාන්නය පහළ වෙන්න පුළුවන්. මේ ධානයේ නිසා මේක මගේ ධානයේ මගේ මම ධානයේ කියලා අමතර සම්බන්ධකම් ඇති කර ගන්නවා. තණ්හාමාන දිඨි වාසයි. අන්නේ ඇති කරගන්න දේ වලට කියන්නේ ධානය නිසා හටගත්ත කෙලෙස් කියලා. ධානය කියන්නේ කෙලෙස් වලට හරියන දෙයක් නෙමෙයි අපි දන්න විදිහට. ඒක කෙලෙස් කපල තනක්. නමුත් මේක යට මේ පරිඋත්ථාන කෙලෙස් කැපුවට මම වීචිකම කෙලෙස් කැපුවා. පරිඋත්ථාන කෙලෙස් කැපුවා. ඒ නිසා මම ලොක්කා. මමයි අනික් අයට වැඩි ඉස්සරහින් ඉන්නේ. මේ විදිහට පරිඋත්ථාන කෙලෙස් වීචිකම කෙලෙස් කපලා ගත්තා වූ මේ ධ්‍යානයට ආශා කරනවා. ඒ ප්‍රත්‍ය ඒක තණ්හාවට හේතුවක් කරගත්තොත් ඒ ධ්‍යානයේ නිසා උපන් කෙලේශයක් ගැන සර්වඥාන්සේට ලෝකෙට අඳුල්ලා දෙන්න වෙනවා. මොකද ඊට ඉස්සෙල්ලා ඉන්දියානු සමාජයේ තිබුණේ ධ්‍යානලාභී ඇත්තෝ වැඩ ඉවර කරගත්ත කට්ටිය. සිද්ධාර්ථ කුමාරයා සිද්ධාර්ථ තාපත වශයෙන් ඊග ඇතලා ගියාට පස්සේ ඒ ආලාර කාලා මුද්‍රකාරාම පුත්‍ර වගේ හිටපු අරූප ධානලාභී ඇත්තෝ හිටියේ මනුෂ්‍ය ජීවිතේ ඔච්චරයි ඔක්කොම කරන්න පුළුවන් මේ වෙලාවේ කෙලස් අඩුම තැන කියලා. අව සරුවචනන්සට පෙනුණා එවැනි අරූප ධාන ලබාගෙන හිටියත් ලේස මාත්‍ර වශයෙන් ත්‍රණ්හාව තියෙනවා. මාන්නයක් ඇඟට නොදැනීම කියාපාන අනුන්ට. ඒ වගේම මේ මමයි ධ්‍යාන ලැබලා තියෙන්නේ මේ ධ්‍යානේ මගේයි කියාගෙන ඒවට අයිතිවාසිකම් කියන ගතියක් මේ ශ්‍රේෂ්ඨ ගුරුවරුකව පවා තියෙනවා. අන්නේ ධ්‍යානීය නිසා උපන් කෙලෙසය gedara dore අල්ලපු gedarat එක වැටට රණ්ඩු කරන මනුස්සයාට තේරෙන්නේ නැහැ. ඒ මනුස්සයාට තේරෙන්නේ මේ කඳ බොන්න තියෙන දෙයට තියෙන ආසාව. පතරම් මුතු මැසික් වලට තියෙන ආසාව. හරක බානට තියෙන ආසාව. ඉඩම ලොක් කරගන්න තියෙන ආසාව. ඒ තණ්හාට වැඩිය මෙතන තියෙන තණ්හා බොහොම ලේස මාත්‍රයි. බොහොම සියුම්. ඒ වගේම හරකපාන භවභෝග සම්පatti රත්තරන් මුතු මැණික් ආදී දේවල් නිසා ඇති වෙන මාන්නයට වඩා මේක අද්‍රව්‍යමය මාන්නයක්. එහෙම නැත්නම් निराமிෂ මාන්නයක්. මේක ලෝකයට තේරෙන්නේ නැහැ. ලෝකයට අහු හිතලා තියෙන මේක ලොකු දෙයක් කියලා. නමුත් බුදු වෙන්න නම් පසේ බුදු වෙන්න නම් රහත් වෙන්න නම් අනාගාමි සකදාගාමි සෝවන් වෙන්න මෙතන තියෙන මේ ලේසි අල්ලන්න වෙනවා. ඒ ලේසි අල්ලනවා කියන එක ලේසි නෑ බුදු කෙනෙක් පෙන්වනවා ඇර. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධානයක් ඇතිවීම නිසා ඇතිවෙන තණ්හාමාන දිට්ඨි තුනට තම්මයතාව කියලා කියනවා. ධම්මේතාව වචනය මේ මෑත අවුරුදු 20 30ක් වෙනකන් සම්පූර්ණයෙන්ම ත්‍රිපිටකයේ දන්නේ නැති වචනයක් වශයෙන් තිබුණා. ඒකද මේ කෙලෙස් වලට කියන නමක් කියලා සඳහන් කරලා තිබුණා. දල වශයෙන් හරි. අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මේකදී කිව්වා තම්මේතාව කියන්නේ තද්මය කියන වචනෙන් ආපු එකක්. තද්මය කියලා කියන්නේ රන්මය, රිදීමේ, ශිලාමය ආදි වශයෙන් එයින් නිපන් කියන. රන් වලින් නිපන් දෙයට අපි රන්මය කියලා කියනවා. රිදී වලින් උපන් දෙයට අපි කියනවා රිදීමය කියලා. ගලෙන් උපන් දෙයට අපි කියනවා ශිලාමය කියලා. ඒ වගේ භාවනාව නිසා ප්‍රතිපත්තිය නිසා සමාධිය නිසා යම් කිසිකට කෙලස් පහළ වෙන්න පුළුවන් හිතන්නේ නැහැ. ඒකට කියනවා තම්මය කියලා. ඒ ධ්‍යානයේ නිසා තද්මය. මේක තම්මේ වශයෙන් පාවිච්චි කරලා තම්මේතාවය කියලා තමයි ਸਰවඥාන්සේ පාවිච්චි කරන්නේ. ඉතින් කවුරුත් මේක දන්නේත් නැහැ කතා කරන්නේත් නැත්නම් මේ අර්ථකතන ශාසනයෙන් pāli භාෂාවෙන් ගිලුණා කියන එකයි ඒ ශාංශ දීපු අර්ථකතනය. මේ තම්මයතාවයේ වෙනුවට මෙවැනි ගැඹුරු භාවනා කරන අය අතම්මයතාවුත්තා භගවතා බුදුහාඳුර අපිට මෙතනදී තණ්හාමාන දිට්ඨිය ඇති වෙන්න පුළුවන් ඒකේ විරුද්ධ පැත්ත බලා ගන්නයි කියලා කියලා තියෙනවා අතම්මේතාවය තණ්හාමාන ඇති නොවෙන තැන දිට්ඨිය ඇති නොවෙන තැන ඒකට අතම්මේතාව උත්තා භගවතා ඒක නිසා මේ ද්විතිය ධානය ඇති කරගත්තට පස්සේ සත්පුරුෂයා සත්පුරුෂෝචකෝ ඉති පටිසංචික්කති සත්පුරුෂයා ධ්‍යාන ලැබුවට පස්සේ ඒක අරසා කරන්න විශේෂ කල්පනා ක්‍රමයක් තියෙනවා ඒක යෝනිසපංචකාරය කියලා කියනවා ඒ වෙනත අපිට කියන්න පුළුවන් සම්මාදිට්ඨිය කියලා සම්මාදිට්ඨිය තමයි ဒုတိ ය ධ්‍යාන සමාපත්තිකෝ අතම්මේතා උත්තා භගවතා යේන යේනයි මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා මේ ධානයක් ලැබිලා ඒක ඒකෙන් තණ්හාමාන දිටි ඇති නොකරන්න කල්පනා කරනවා වෙනුවට මම ධානලාභී අනික් අය ධාන නැහැ මම උසස් ආදී වශයෙන් මඤ්ඤණා කිරීම තණ්හාමාන දිටි වශයෙන් කල්පනා කිරීම නිසාම ධාන හිත පිරිනවා ධානයේ නකොට කාටවත් එහෙම කරන්න බෑ ඒ ධාන හිතේදී යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා තණ්හාමාන දිට්ඨි වශයෙන් කල්පනා කරන කෙනා ඒ ධානයෙම කාබාසිනිය කරගන්න. ඒ ධානයෙම විනාශ කරගන්න. ඒ නිසා යාට තියෙන්න ඕනේ එතනදී මේව ගැන තණ්හා නොකරන මාන නොකරන දික්ටි නොකරන අතම්මේතාවේ තියාගෙන අතම්මයන් ඒව අන්තරින් කරත් කරිත්වා ဒ ුතිය ජහර සමාපත්තිතෝ නේවත්තුක්ඛං සේතිනෝ පරමම් වේති. ඒ අතම්මේතාවේ කියලා මේ බුදුහාමුදුරෝ තමන්ගේ සුවිශේෂී ශිෂ්‍යයන්ට දෙන මේ බේත මේ ගුලිය මේ මන්තරේ මේ රහස තේරුම් අරගෙන මම දෙවෙනි ධ්‍යාන සමාපත්තියෙන් අනුන් හෙලා දකින්නෙත් නෑ තමන් අනුන් තමන් උසස් කළ සලකන්නෙත් නෑ කියලා එයා ධ්‍යානයකට යන හැම වෙලාවෙම බුදුහාමතුන්ගේ ධර්මයේ පිළිබඳ සුවිශේෂී සැලකිල්ලක් කරනවා බුදුහාමතුන් පිළිබඳ සුවිශේෂී සැලකිල්ලක් කරනවා මෙතෙක් එනකන් කවුරු හරි හිටියානම් මේ ශාසනයේ ධානලාභී කෙනෙක් ඇත්ත ධානලාභියයි කියලා කියන්නේ උපයා ගන්නාලද ඒ ධානලාභ සමාපත්තිය මාන්න කරන්නේ නැහැ. කරන්නේ නැහැ. දිඨි කරන්නේ ඒ නිසා ධානයක් ලබනකොටම පළවෙනි ධානය වේවා අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඉහාට තියෙන හැම වෙලාවෙදීම ඊගාපඩියට අඩිය තිනකොට දැනගන්න ඕනේ මේකෙදී අරිටඩිය සියුම්ම කන්නාවක් එන්න පුළුවන්. I should assume දීඨයක් එන්න පුළුවන්. අනික අනිකට සියුම් මාන්නයක් එන්න පුළුවන්. අන්නේ මාන්නේ නොවියම් පිට කටයුතු කරනවා නම් ඒ කෙනාට බුදු ආමලකට හොදලා සත්පුරුෂයයි කියලා කියනවා. ඒක නිසා මේක ඒ ආදී ගැඹුරු ධ්‍යාන උපයා ගැනීම ශිල්පෙන් කරන්න ඕන එක. නිබ්බේට හම්බ වෙන්නේ නැහැ. යනකොට පය හැප්පිලා ධ්‍යානක වැටෙන්නේ නැහැ. අද තියෙන හරියට ධ්‍යාන සමාපatti දින තැන් අසුරතනක් ගන්නකොට 1 2 3 4 කිනොට ධ්‍යානෙ හම්බෙලා. ධ්‍යාන හම්බෙලා ගෙදර එන්නේ ආහසේ. කියා පාන්නේ පොල් ගාන කමනොත් කියන්නේ මට ඕන නම් ධ්‍යානෙට යන්න පුළුවන් මට අරක තියෙනවා මේක තියෙනවා කියලා කෑ ගහනකොට ඒ මේ භාවනාවක මේ ධ්‍යානයක මේ සමාජික තියෙන ගැඹුර දන්න කෙනා මුසුප්පු වෙනවා. මේ කවුද මේ කතා කරන්නේ මොනවද මේ කතා කරන්නේ මේ වගේ උත්තර මනුෂ්‍ය ධර්ම පිළිබඳව මේ කෙනෙක් මේ සහැල්ලුවට කතා කරනකොට අන්තිමට ඒ කෙනා මේ පත් වෙන වෙහෙස පත් වෙන తত্ত্বය නොදන්නාකමට ගිහිල්ලා මේ වයර් එකක් අත ගෑවා. මේක පේන් රැඳුව තිබුණාට සීතලට ඕක එන කරන්ට් එකක් යනවා. දන්නේ නැතිකමට හැමතැනම වයර් එක අහලා තිබුණාට අත ගාගෙන යනකොට වයර් එක එළි වෙච්ච තැනක තිබුණොත් එහෙම ඉතින් ඒ මනුස්සයාට ඒ මනුස්සයා ගලව ගන්න බෑ. මේක මේ 230 තියෙන්නේ. මෙව්වට යනකොට 33000 වදී. ආයෙ වැදුනට පස්සේ ආයෙ හොදන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා ශාසනය වැඩ කරනවා නම් දෝතින් කරන්න. වමතින් අල්ලන්න යන්න එපා. ඒක හරි භයානකයි. මොකද මේ ශාසනය ඒකාන්තෙම ඉදිරියට ගෙනියනවා. ඉන්දෙන් දෙන් දෙන් ගැඹුරු ධර්ම වලට ගෙනියනවා. ඒ ගෙනියන ගෙනියන தත්ත්වෙදී ඒ සත්පුරුෂ ධර්ම වඩා ගන්න බැරි නම් එයා මේ පොඩි gedara තියෙන බැටරි කැලකින් වැඩ කරපු මිනිසයා අයියෝ මං කරන්ට් එක දන්නවයි කියලා මේ කරන්ට් එකත් එක්ක වැඩ කරන්න ගියොත් වැදුනොත් ඒ පොඩි බැටරියෙන් ඉවර වගේ එහෙම නෙමෙයි මේක. ඊට වැඩි අමාරුයි 11000 33000 66000 1128000 වැදුනොත් ආය කතා කරන දෙයක් නැහැ. ඉතින් ඒ නිසා එයා දැනගන්න ඕනේ ශාසනයේ තියෙන මේ වට තියෙන ආරක්ෂක ක්‍රම ආරක්ෂක ක්‍රම තමයි සත්පුරුෂයෙක් එක්ක ඉන්න. ගුරුවරයෙක් ඉඳේ අහන්න. ගුරුවරයෙක් එක්කම සාකච්ඡා කරලා දන්න කෙනෙක් අකුරු ගණ්ඩත් ගුරෙක් ඕනේ කියලා තියෙනවානේ. එහෙම නැතුව නෑ නෑ අපට පුළුවන් කියලා ගිහිල්ලා බෑ කියන්නම නම් බෑ. ලැබෙන්න ඉඩ තියෙනවා. ලැබුණාට පස්සේ ඒක ආරක්ෂා කිරීමට අවශ්‍ය කරන ওই ආරක්ෂක සංවිධානය දන්නේ නැත්නම් එයා විවෘත වෙන තැන පෙන්වන්න තමයි සරුවචනාංශි මේ සත්පුරුෂ ධර්ම සහ සත්පුරුෂ ධර්ම පෙන්වන්නේ. ඒ නිසා අපි ඊයේ සාකච්ඡා කරපු ටිකට මේ විවරණයෙන් පස්සේ මම නැවත මතක් කිරීමක් කරනවා. අපි ඊයේ සාකච්ඡා කළේ හොඳට සීලය පිළිබඳව ඊතාලුත් කරගත්ත කෙනා අපි රූප ධර්මයකට හිත දාලා ආනාපානෙට හෝ පිම්බීම හැකිලීමට හෝ Taman ඉඳගෙන ඉඳ ඉරියව්වට හෝ ඒ රූප ධර්ම හිත දාලා ඒ රූප ධර්මත් එක්ක හොඳට හිත හාද කරනවා. යාලු කරනවා. උච්චන්න කර ගන්නවා. ආසන්න කර ගන්නවා. මූණට මූණ දාලා තියා ගන්නවා. මුලිච්ච කරන තියානේ. යම් තාක් දුරට හිත ඒ වගේ රූප ධර්මයක රූප කර්මස්ථානයක කර්මස්ථානික කායනුපස්සනාව කරඳිනවද ඒ තාකල් හිතේ පරිඋත් ทาน කෙලස් නැහැ. ඒක කාලයක් පවත්වන තියෙනවා මේ පරිඋත් ทาน කෙලස් ටිකක් දුරුවන් කරගෙන ඉන්න පුළුවන්. උපමාවකට කියනවා නම් ජලකඩක පාසි තියෙනවා, සල්වීනියා තියෙනවා. කාටරි වතුර කලයක් ගන්න ඕන නම් එයා කලෙම්ම යහට මෙහාට කරලා අර සල්වීනියා ටික පැත්තකට කරලා පාසි ටික පැත්තට කරලා ඔබලා වතුර එකක් ගන්න. වතුර ගත්තට පස්සේ ආ පාසි ඇවිල්ලා ආයෙ මේක වහලා ගන්න. නමුත් එයා දන්නවා මේ පාසියට මේ සල්විනියාට හොඳ වතුර තියෙනවා. ඒ වතුරේ ගන්නකොට අරව ටික අයින් කරලා ගන්න. ඒ වගේ Tamanට ඒ නීවරණ ටික පාවෙන පාසි පෙඳ පාසි වගේ ඒවා දුරවන් කරනකොට පස්සේ හොඳ පිරිසිදු වතුරකට යන්න පුළුවන්. ඒ වතුරට යෑම සඳහා ක්‍රම දෙකක් සරුවචනාංශේ අනුමත කරලා තියෙනවා. එකක් තමයි සමත ක්‍රමය, සංකල්ප විපස්සනා ක්‍රමය. විපස්සනා කරන කෙනා සහ සමත කරන කෙනා අතර විනාශකම වශයෙන් පසු කාලින පොත්පත්වල සඳහන් කරලා තියෙන්නේ සමත කරන එකන සමත සමාධියකින් සම්මත අරමුණක තමයි භාවනාව ගෙනියන්නේ විපස්සනා කරන එකන ක්ෂණික සමාධියකින් යන්නේ තමන්ට ආත්විඳිය හැකි අත්දැකිය හැකි අස්පනා අපිට පෙනෙන දැනෙන අරමුණක් එක්ක යනවා ඉතින් අපි ආනාපානය ගත්තාම ওই දෙකම තියෙනවා. ආනාපාන සති භාවනාව සමතේට යන්නත් පුළුවන්, විපස්සනාට යන්නත් පුළුවන්. ඉතින් ඒ සඳහා අපි සතිය වඩනකොට විපස්සනා වශයෙන් සතිය වඩන කෙනාටත් ආනාපානේ මේ කියන විදිහට ටික වේලාවකට නීවර ධර්ම අයින් වෙන්න පුළුවන්. ඒක සමත වෙන්න පුළුවන් විපස්සනා වෙන්න පුළුවන් කොයි එක වුණත් සිද්ධ වෙන්නේ නැවත නැවතත් අරමුණේ හිත පැවතීම නිසා අර කාමච්ඡන්ද ආදී කෙලෙස් අයින් වෙලා විතක්ක ਵਿਚාර පීච සුඛ එකග්ගත ආදී ධානාංග ඒතන ගැනීමෙන් තමන්ට අර නිරාමිෂ ප්‍රීතිය නිරාමිෂ ධාන සුඛය සමත වශයෙන් හෝ විපස්සනා වශයෙන් ලැබෙනවා. ඉතින් ඒ ලැබුණට පස්සේ ඒක යා දැනගන්නේ කොහොමද කියන එක තමයි එක දවසක් ප්‍රශ්නයක් අපි යටපත් කරේ. ඊයේ අපි මතක් කරගත්තා. එතකොට යාට තේනවා මගේ තාතීන අනාගතය වශයෙන් හැසිරෙන්නේ නැහැ. මේ දකින්න අරමුණට ආශා කිරීම හෝ ද්වේෂ කිරීමක් වෙන්නේ නැහැ. ඒ වගේම හිත සීතල වෙලා ඇකිල්ල කියලා නින්දට වැටෙන්නෙත් නැහැ. අවිශ්ශීලා උද්දච්චයටපත් වෙලා හිත නන්නත්තර වෙන්නෙත් නැහැ. ඒ නිසා තේරෙනවා හොඳට තල්ලා හරි ගසගත්ත රත්තරන් ටිකක් වගේ හිත කීකරු වෙනවා. එතකොට ඒ කෙනාට තේරෙනවා ඊ අරමුණේ හිත පවත්තන තාකල් ශ්‍රද්ධාව වැඩිකමක් හෝ ප්‍රඥා වැඩිකමකින් ගාල කඩාගත්ත හරක් වගේ හිත දුවන ගතියක් නැහැ ප්‍රමාණ වශයෙන් සද්ධාවක් තියෙනවා ඒකට ගැළපෙන ප්‍රඥාවකුත් තියෙනවා ප්‍රමාණ වශයෙන් සමාධියකුත් තියෙනවා ඒකට ගැළපෙන වීර්යකුත් තියෙනවා ඒ නිසා තත්ත ජාතානන් ධම්මාණං අනතිවත්තනක් තේන සම්පාන්තනා කියලා භාවනා නිසා හටගත්ත මේ සමාධිය සද්ධාව සහ ප්‍රඥාව ගැටෙන්නේ නැහැ ඒ දෙන එකට yaadෙනවා වීර්ය සහ සමාධි ගැටෙන්නේ නැහැ සත්‍යයට හොඳට පේනවා ඒ වගේම තදුපක විරිය වහනට එන කියන විදිහට දැන් මෙතෙන්ට ගියාට පස්සේ භාවනා කරන්න හොඳ නැහැ. නිකම්ම හිටියත් ඇති. මෙනේ කරන්න ඕනෙත් නැහැ. අරමුණ කී කරුවේ. හොඳට පේ වෙලා සීලා පැහිලා තියෙනවා. එතකොට ඉස්සර තරම් එලවලව මෙනේ කරන්න ඕනේ හොඳට කී කරු වෙලා. ඒ නිසා වීර්ය අඩු කරුවට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේ දේ නැවත නැවත කිරීමෙන් මේ විදිහට ධානය ආශේවනට්ඨේන කියලා නැවත නැවත කිරීමෙන් තමයි තේරෙන පටන් ගන්නවා මේකේ හුරුවක් එන්න පටන් ගන්නවා. මේක ලක්ෂ කෝටි වාරයක් කිරීමෙන් තමයි හුරු එන්නේ. පළවෙනි සැරේ ඒක තියෙන සිලිලාරයක්. පළවෙනි සැරේ තියෙන කෝල ගතියක්. කෝඩු ගතියක්. ඉස්සල්ලාම සැරේ චුයින් ගම් එකක් හැපුවා වගේ. චොක්ලට් කැල්ලක් කටේ දාගත්තා වගේ. ඒක ගොඩාක් ඒකම කනකොට තමයි මේකේ තේරෙන්නේ මෙතන ඉන්ද්‍රියාණං ඒක රසට්ටේන සද්ධාව විතිය සති සමාධි ප්‍රඥා ඔක්කොම එකම කෘත්‍යයක් සම්පාදනය කරමින් මාන්නකාරකම් කියන්නේ යන්නේ නැහැ මේකට එකතු වෙනවා හරියට අශ්වය පස් දෙනෙක් හදපු රතයක් එක එක දිහාට අශ්වය දුවන්නේ ඔක්කොම එක පෙරට යනවා වගේ ඒකට යාට තේරෙන්න පටන් ගන්නවා හිතේ තියෙන ඒකට කියනවා සමතේ කිය සමතේ කියලා කියන්නේ නන්නත්තර වෙච්ච මේ හිතවිලි නැත්නම් චෛතසික 52 දිශාගත වෙනවා. එකම දෙයකට දිශාගත වෙනවා. මේ හැම භාවනා නොකරන කෙනෙකුගේ පවා මේ අංග තේරම හිතේ තියෙනවා. කිසිම කෙනෙකුට මේක අලුතෙන් හම්බෙන එකක් නෙවෙයි. නමුත් මම නන්නත්තර වෙලා එකිනෙක ගැටෙන නිසායි හිත වික්ෂිප්ත වෙන්නේ. හිත වික්ෂිප්ත නොවි එකම අරමුණක පවත්තරකොට තමයි තේරෙන පටන් අර ගන්නවා. පන්තියේ ළමයි 50 දෙනෙක් ඉන්න පන්ති කාමරයක ගුරුවරයා කියන දේ අහන්න නැතුව ඒ ළමයි දුවනවා මෙහෙ තමයි දඟලනවා නම් ගුරුවරට පාඩම් පන්තියක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉස්ලාම මේ ගුරුවරයා ළමයි ටික සිටින් ඉඳින් කරලා ළමයි ඔක්කොම එක නඩේට ගන්න ඕන. ගත්තට පස්සේ තමයි පාඩම් පන්තියක් කරන්න පුළුවන්. ඉතිහාසය උගන්වන්න, භූගෝලය ඉගෙනන්න, නාටකම් උගන්වන්න, කවි කියන්න ඉගෙන ගන්න. අන්න ඒ වගේ මේක එකතෙන් වෙච්ච දවසේ යාට තේරෙනවා මේ එකක්වත් මම දන්නේ නැති ගුණ ධර්ම නෙවෙයි. මේ ළඟදී ධර්මදේශනාවක් මම හිතන ගිය සුමානේ අපි ඇහුවා අපේ අපත්‍ච ලොකු සාංශික ඒ සාංශික කියනවා මේ වික්ෂිප්ත මනසේ සමාධිය තියෙනවා. එයා දන්නේ නැතිකමයි තියෙන්නේ. හොඳට ඕම පුවක්කිට ගලේක වගේ දඟලන මනසක් හිටන්න අම්මා මැරිලා පපු ඇත ගහන අඬනවා. දරුවා මැරිලා අඬනවා. ගේ ගිනි ගන්නවා. හෝස් ගලපත් වෙනවා. මේකෙත් මේ සමාධිය තියෙනවා හිතේ. එයා දන්නේ නැහැ. එයා හිතන්නේ මේ සමාධිය දැවෙන් ගේන්න ඕන සුපර් මාකට් එකෙන් ගන්න ඕන පැකට් කරලා ඇති වෙනම එකක් තියෙනවා කියලා. මේ කොච්චර කලබලාවක් මේ හිතේ සමාධිය තියෙනවා ඒකාග්‍රතාවේ තියෙනවා කියලා කීකරු කරන්න ගත්තොත් කොහොම ඉක්මනට සමාධිය ගන්න පුළුවන්. ඉසాత බඳගෙන අඬන්න ගත්තොත් ගේගිනි ගත්තා කියලා පලාතක සමාධිය නැහැ. ඒක නිසා භාවනා කරන කෙනාට තේරෙනවා මේ එකම දෙයක්වත් දෙයියෝ ගෙන දුන්නා නෙවෙයි. අඟහරු ලෝකෙන් ආවා නෙවෙයි. මේවා අකීකරුව තැන් තැන් වල නන්නත්තර වෙලා තිබුණා පෙළ ගැහුණා. හරිර කාන්තාවෝ කොණ්ඩමෝත්‍ර දාන ඉස්සලා ගැට ගැට කඩලා කොණ්ඩේ පීර ගන්න එපාය. ගැට කඩලා කොණ්ඩේ පීරන්නේ නැතුව මෝත්‍ර දාන්න බෑනේ. ඒ නිසා ඉස්සල්ලාම කොණ්ඩේ හරියට ඒක එක පිළිවෙලට ගැට කඩලා පීරගත්තට පස්සේ තමයි මේ කොණ්ඩමෝස්තර දාන්නේ. මේ ඒක කරන්ඩ ගැට කඩලා කොණ්ඩේ පීරුවට පස්සේ අලුත් දෙයක් හම්බෙන්නේ නැහැ. ගැට ගැහිලා තිබුණ කොණ්ඩේ ගැට හරින එකයි වෙන්නේ. ඉතින් මේක තමයි අපි භාවනාවේදී කෙරෙන්නේ. ආන්න මේ විදිහට ඒක රස භාවයටපත් වුණාම යාට දෙනවා පන්ති කාමරේ ළමයි ටික ඔක්කොම කීකරු කරගත්ත ගුරුවරයෙක් වහක්. එහෙම නැත්නම් යකඩ කෑල්ලක් කරන කාන්දමක් අතල්ලලා අතුල්ලලා ඒක කාන්දම් කරගත්තට පස්සේ යකඩේ ගුණයට වැඩිය කාන්දම් ගුණේ වෙනස්. ඒකට අයස්කාන්ත කියලා කියනවා. මොකද තවත් යකඩ කෑල්ලක් ඇදගැනීමේ ශක්තිය තියෙනවා. ඒ වගේ මේ නන්නත්තර වෙච්ච හිතවිලි 52 කොණ්ඩේ පීරුවා වගේ දිශාගත වෙච්ච ගමන් මේකේ උත්තරීපනශ ධර්ම පාඩපත් වෙනවා. ඒක නොදැනෙනේ මේ සත්තු මේ මිනිස්සයෝ මෙච්චර උත්තර මිනිස්සයා සතුන් මරන්නේ. ඒක දන්නේ නැති නිසානේ මේ හොරකම් කරන්නේ. මහලක මේ ඒකාග්‍ර භාවයේ තියෙන බව දන්නේ නැති නිසානේ. ඒකනේ මේ කාමීච්ඡාචාරය කිහ කරලා ජඩ වැඩ කරන්නේ. ඒකනේ මේ අනුන්ගේ හිත අවසන්ඩ බුරුගයක්. කේලම් කියන්නේ පරස වචන කියන්නේ හිස් ප්‍රලාප කතා කරන්නේ මම මේ කතා කරන්නේ අර මනුස්සයගේ තුළු අවුල් වෙනව නේද කියලා දන්නවනම් කවදාකවත් ධර්ම කතාවක් මිස ඔය අල්ලාප සල්ලාප කතා කරන එකක් නෑ මගේ හිතේ මේ වගේ එක එකඟ වෙන්න පුළුවන් ගතියක් මිනිස්සයාක ඕනම වෙලාවක කියලා දන්නවනම් එමස මත්පැන් බොන්න එහෙම නැත්නම් අප්‍රමාදයට වැඩෙන වැඩ වලට යන්නේ ඒ නොදන්න අසත්පුරුෂකම නිසා තමයි Taman ළඟ මෙච්චර වටිනකම දන්නේ නැති නිසා තමයි යකිනා තව කෙනෙකුත් පිරිහෙලා තමනුත් පිරිහෙයි. මෙතෙන්ට ගියාට පස්සේ ඒ කෙනාට තේරෙනවා බුදුහාමුදුරුව අපිට මොකක්වත් දීලා නැහැ. ගැට ඇරලා කොණ්ඩේ පීරන හැටි උගන්ලා තියෙනවා. හිත චෛතසික ටික ඒක දිශාගත කිරීම පුරුදු කරලා තියෙන. ඒකට කියනවා ඒකෝදි භාව කියලා. ඒකාග්‍ර කිරීම කියලා. ඒ නිසා ඕනම කෙනෙක්ගේ හිතේ මේ ධානාංග තියෙනවා. ඕනම කෙනෙක්ගේ හිතේ ධානාංග යටපත් කරන්න පුළුවන් නීවරණ තියෙනවා. අනේ මගේ හිතේ නීවරණ තියෙනවා කියලා නීවරණත් එක්ක කණපින්දම් ගහන මනුස්සයර කවදාකවත් ධානයක් හම්බ වෙන්නේ නැහැ. එයා හැමදාම Tamanට සාප කරගනිමින් අර නීවරණත් එක්ක ඉඳලා මැරලා යනවා. දැන් මේකේ ඕන නම් මේ පැත්තේ තියෙනවා ධානාංග මට ඕන නම් තියෙන తాවකාලිකව වතුර කලිය ගන්නකම් පාසි ටික අයින් කරගන්නා වගේ ජීවන අයින් කරවනම් Tamanගේම ගුණධර්ම දැකපු කෙනා ජඩ වැඩ කරන්නේ පහත් වැඩ කරන්නේ එයාට තේරෙනවා මම දැන් මට තරම් වෙන්නේ නැහැ අන්න ඒකට කියනවා ඉන්ද්‍රියාණං ඒක රසක් තියෙන ඔක්කොම ඉන්ද්‍රිය ධර්ම එකම කෘත්‍යයට පෙළඹෙනවා. මේක ගියාට පස්සේ ඒ කෙනාට දැනෙන්නේ පළවෙනි වතාවට භාවනා මධ්‍යස්ථානකදී වෙන්න පුළුවන්. දැනෙන්නේ පළවෙනි වතාවට පරියන්කයක ඉන්නකොට වෙන්න පුළුවන්. දැනෙන්නේ පළවෙනි වතාවට සක්මන් කරනකොට වෙන්න පුළුවන්. නමුත් තියෙන එක නම් ලද්දාවටම තියෙනවා. මේක දැනගත්තට පස්සේ ආ ඒකට ගැළපෙන ජීවන රටාවකට ඉන්න ඕනේ. හිටියේ නැත්නම් ආයෙසරයක් අර පාෂි අයින් කළා වතුර ගත්තට පස්සේ ආයෙ පාෂි ඇවිල්ලා වැහිලා යනවා වගේ මේ හිත ආයෙත් නන්නත්තර වෙනවා. ඒකේ හිතේ හැටි. නමුත් මේකිනා මේක හොඳට දැනගෙන දිගටම අරමුණේ කොච්චර පුරුදු කරනවද කියනවා නම් අපි සමත ක්‍රමයෙන් වචන ටිකක් ණයට ගත්තොත් පළවෙනි ධ්‍යානයේදී විතක්ක ਵਿਚාර යොදමින් මෙනෙහි කරමින් මම ආශ්වාස ප්‍රශ්වාසයෙන් වෙන් කර ගනිමින් ආශ්වාසයෙන් ආශ්වාසයට වෙන් කර ගනිමින් ਵਿਚාරයේ යොදමින් කටයුතු කරාට මේ ධ්‍යානයට ඉදිරිපත් කරගත්ත මේ කූප කර්මස්ථානය බොහෝ කොට භාවනා කිරීමේ වශී කර ගැනීම මෙනෙහි කිරීමකින් තොරව ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස දැක ගැනීම අවශ්‍යතාවකින් තොරව මේ කටයුත්ත ඉබේම වෙන තරමට අපි හුරු වෙනවා. එතකොට ඒකදී කියන්නේ විතක්ක ਵਿਚාරාණ ගෝපසම අජ්ජත්තං ඒ චේතසෝ ඒකෝදි භාවං සම්පසාදන චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං විවේක ජම්පීති සුඛං ဒ ුතිය ඥානං උපසම්පච්ච විහෙරති දැන් අර පන්ති ළමයි ගාවට ගිහිල්ලා ඒ ළමයි දඟනන් ඒ තමයි නන්නත්තරණන් ඒ ටීචර් මොකද කරන්නේ ඔක්කොම නැගිටිනවා ආය වාඩි කරනවා සිටින් ඉඳින් කරනවානේ. නමුත් මේ ටීචර් ඉන්නේ හොඳ පාඩමක් උගන්වන්නයි මේ ටීචර් සරයි කියලා දන්නවනම් ළමයි කී කරුණා සිටින් ඉඳින් කරන්න ඕනේ නැහැනේ පන්ති පටන් ගන්න පුළුවන්. ඒකට පළවෙනි දවසේ බෑ. පළවෙනි දෙන්නේ විතර අල්ලන්න පස රත් වෙන්න දෙන්න ඕනේ. ඊළඟට අද උඹ සිටින් ඉඳින් කරනවා අනිත් දවසේ එළවනවා ගෙදර. පුළුවන් නම් හිටපන් කියලා දෙවෙනි දවසේ ටීචර් යනකොට කුක්කෝ වගේ 52 නම ඉඳි. අන්න ඒ වගේ ධානයේදී මෙනෙහි කරන්නෙම නැතුව ඉඳ ගන්නකොටම හිත සමාධිගත වෙලාවක් එනවා. ඒකට විතක්ක ਵਿਚාර අවශ්‍ය නැහැ. අර අර ඩ්‍රිල් කරන්න ඕනේ නැහැ. සිටින් ඉදින් කරන්න ඕනේ. දන්න මේ ගුරුවරට තෙක් කරන්න බෑ කියලා. ඒක නිකන් එන එකක් නෙමෙයි ගුරුවරගේ තියෙන විශ්වසනීය භාවය, දරුවන් කෙරෙහි තියෙන අනුකම්පාව, දරුවන්ට ඒක තේරෙන ගතිය, ඇසුර මේ හරහා විතක්ක ਵਿਚාර දෙකෙන් තොරව ඒ අවශ්‍ය කරන විවේකජම් පීචි සුඛං ඉබේම හම්බෙන ප්‍රීති සුඛයක්. එහෙම නැත්නම් නිර්ාමිෂ ප්‍රීති සුඛයක් එයාට ලැබෙනකොට පළවෙනි ධානය කෙරුවට වඩා මාන්නක්කාර වෙන්න ඉඩ තියෙනවා. දැන් නිකම්ම හම්බෙන ධානය ඉඳ ගන්නකොටම හිත සමාධිගත වෙනවා. එහෙම නැත්නම් සක්මන්ට කියලා ඇවිදිනකොටම සක්මන්ට මහන්සි වෙන්න ඕනේ ඉබේම අනායාසයෙන්ම සක්මන තේරෙනවා. ඒ වගේම එදිනෙදා වැඩ කරනකොටත් තමන්ගේ පුරුදු තැනට යනකොටම හිත සමාහිත වෙනවා. එතකොට ඒක සමත භාවනාවේදී නම් කියන්නේ විතක්ක ਵਿਚාර දෙකෙන් තොරව ලැබෙන විවේකජ පීචිසුක වූ ත්‍විතිය අධ්‍යයනය විපස්සනා කරන කෙනාටත් ඒ වගේම තේනවා මෙනෙහි කිරීමකින් තොරව හිත එහෙමම අරමුණට වැටෙන්න ඉඩ තියෙනවා ඒක දන්න කෙනාට අච්චර මහන්සි නොවි ගන්න පුළුවන් කෙනාට සමහරට කියන්න හිතනවා මේ මෝඩයෝ තාම මෙනෙහි කර කර ඉන්නවා මට නම් මෙනෙහි කරන්න ඕන මට නම් ගිය ගමම සමාධිය හම්බ වෙනවා කියලා ඉතිං අඬ හරපා. ඉතිං අඟ උස්සන්න යනවා. ඉතිං මාන්නකාරකම් කරන්න හදනවා. ඇත්තටම යා ගොඩක් මහන්සිලා තමයි කරේ. නමුත් අර එහෙම කරන්න බැරි කෙනා පහත් කළා කතා කරන්න හොඳ නැහැ. න්‍යා ඒ වෙනුවට මේක මාන්න කරන්න ගියොත් මට මේ ලැබිච්ච ධානයක් නැති වෙනවා කියලා ඒ මෙනෙහි කිරීමකින් තොරව පවා ලබා ගන්න පුළුවන් මේ දෙවෙනි ධානය ගත්තත් එයා නිතරම කල්පනා කරන්න ඕනේ මේ නිසා පළවෙනි ධානයට වැඩිය මාන්නේ ඇති වෙන්න පුළුවන් ආශාව ඇති වෙන්න මේක මගේ කියා ගන්න පුළුවන් ඒක තම්මේතාවය අතම්මේතා වුත්තා භගවතා යේන යේනි මඤ්ඤන්ති තතෝ තං හොති අඤ්ඤතා මේක කියන අන්ධහර පාණ්ඩිකත් පර ධානය නැති වෙනවා ඒක ධානයේට මේ පෑදිතියට බොරදී එක්වීමක් වෙනවා අනාකූල ප්‍රවාහයේ ආකූල කිරීමක් කරනවා. ඒ නිසා මම මේ අනවශ්‍ය කතා කතා කරන්නේ නැතුව මේකට ගැළපෙන විදිහට ඉන්න ඕන කියලා ගත්තොත් ඒ කෙනාට පුළුවන් වෙනවා මේ දෙවෙනි ධ්‍යානයටත් එහා ගිය ප්‍රීතියාච විරාගා සුකෝච උපක්ඛකෝච තති අජ්ජහාණ උපසම්පච්ච විහෙරති. ඊගාවට තියෙන ප්‍රීතිය මුත්තර උඩම්මනට දෙයක් නැහැ. හොඳට හිත සමාහිත වෙනවා. හොඳට හිත සුඛය තේරෙනවා. ඉඳගන්න ඉරියව්වේ තමයි තේරෙනවා ඉඳ ගන්නකොටම අම්ම ගොඩකට ගිහිල්ලා වාඩි වුණා වගේ ආවා ගිහිල්ලා තමන්ගේ පැලසට ගියා වගේ තේරෙනවා භාවනාවට ගියාට පස්සේ ඔය පූර්ව කෘතිය මොනවත් ඕනේ ඉඳ ගන්න ප්‍රමා විතරයි. එතකොට යාට ප්‍රීතියක අවශ්‍යතාවයකුත් නැහැ. ප්‍රමෝදයක අවශ්‍යතාවයකුත් නැහැ. විතක්කයක අවශ්‍යතාවයකුත් නැහැ. ਵਿਚාරයක අවශ්‍යතාවයකුත් නැහැ. අර පුරුදු තැනට පුරුදු තිප් වලට යනකොට හිත සමාධිගත වෙනවා වගේ සුඛේ තේරෙනවා. එතකොට යාට තේරෙනවා මේ සුඛයත් එක්කම බොහොම උපේක්ෂාවෙන් මේ ලබාගත් දේ රැක ගන්න. එතකොට ඒක අසත්පුරුෂයා හිතනවා අයියෝ අනික් කට්ටිය මේ මෙනෙහි කර කර තමයි භාවනා කරන්නේ. ඒගොල්ලන්ට මේ ප්‍රීතිය නැතුණොත් ද්වේෂය නව මට්ට නම් ද්වේෂය එන්නේත් නැහැ. මට ගිය ගමන් වාඩි වෙච්චම පරියන්කෙට ගිය ගමන් හරියනවා කියලා මාන්නේ ඇති වුණොත්. දෘෂ්ටියක් ඇති වුණොත්, තණ්හාවක් ඇති වුණොත් අසත්පුරුෂයි. ඒක සඳහා ඉතින් භාවනා යනවත් එක්කම නිහතමානීව යටහත් පහත්ව මේක මගේ දක්ෂකමක් නෙවෙයි කොහොමවත් හිතේ තිබුණ එක බුදුචානන්සේ පෙන්වන්නේ මේකයි. භාවනා ක්‍රමය විතරක් නෙවෙයි. මේ භාවනාවට ගැළපෙන මනසක් හදාගන්න ඕන. ඒක දරන්න පුළුවන් තරම් පිරිසිදු ආසනයක් හදාගන්න ඕන. ඒ ධාතුවට ගැළපෙන විදිහේ කරඬුවක් හදාගන්න ඕන. එහෙම නැතුව වසලෙන්ගේ බලුමස් හැලියක් කරගන්න ගත්තොත් එහෙම මේක ඉති වසලෙක් වෙනවා. මේක සක්විති රජ කෙනෙකුගේ ඔටුන්නේ තියෙන මිනි කොණ්ඩලක් වාගේ. ඒක රකින්නවනම් සක්විති රජ වෙනවා. ඒ වගේ ඒ ඒ ಗುಣධර්ම තමයි ළඟට එනකොට බුද්ධ ආදී උතුමයන් වහන්සේලා යම් ආකාරයකට හිත හදාගත්තේ යම් ආකාරයකද නිහතමානී වුණේ යම් ආකාරයකද කීකරු වුණේ යටහත් පහත් වුණේ මොකටද මේ ධර්මයට යටහත් පහත් වෙන්නේ කාටවත් නෙවෙයිනේ ආනේ தත්වට එනවනම් එයා සත්පුරුෂ වෙනවා ඊට පස්සේ චතුත් අධ්‍යාහණය යනකොට සුඛ උපේක්ඛා එකග්ගතා හොඳට හිත උපේක්ෂාගත වෙනවා එයාට අරමුණ එනව වෙලාවක ආය අරමුණ නැති වෙනවා. ඒ අරමුණ තිබුණයි කියලා පශ්චාත්තාප වෙන්නේ නැහැ. අරමුණ නැති උනායි කියලා සමා සත්‍ය කරනවා කියලා සත්‍ය ගැන හිතන්නේවත් නැහැ. එයා දන්නවා අරමුණ මේ එනවා මේ නැිනවා. මේ එනවා මේ නැති වෙනවා. ඔක පුරුදු කරගත්තට පස්සේ කිසිම භාවනාවක් සමායට කිසිම අරමුණක් නැති ආනාපානෙ පේන්නේවත් නැහැ. උනට හිතේ කිසිම සැකයක් නැහැ. කුලංග දින් දැන් නැති තැනකපත් වෙන පහන් දැල්ලක් වගේ හොඳට හිත උපේක්ෂා වෙලා ඒකාග්‍ර වෙලා තියෙනවා. අර කලින් කරපු අඬා හෝ ගෑවිලි විතක්ක ਵਿਚාර කිරිලි ප්‍රමෝද මොකක්වත් ඕනේ ඉතින් ඒක මෙතන භාවනා කරන කට්ටිය කිසි කෙනෙක් නොදැක නැහැ. ඉතින් භාවනා කරනකොට කියන මේ ආනාපාන පේන්න දැන් පේන්නේ ඕන්න කලබල වෙනවා. ඕන්න සැකයක් පහල කරනවා. ඕන්න කමට අනුසුද්ධ කරන්න පටන් ගන්නවා. ආනාපාන තිබුණාත් ආනාපාන නැති වුණාත් මට ඕන තියම සතියනේ. සතිය තියෙනවා නම් මේ වෙලාවේදී හිත කලකොල කරගන්න නැතුව සතියෙම ඉදිරියට කරගෙන යනවනම් ඒ කෙනාට ටික කාලයක් වෙලා යනකොට මේ බයිසිකල් එක පදින්න පුළුවන් හැන්ඩල් එක අල්ලන්නේ නැතුව. පටන් ගන්නකොට නම් හැන්ඩල් දෙකම අල්ලලා තමයි බයිසිකල් එක පුරුදු වෙන්නේ. නමුත් හොඳට බයිසිකල් එක පදන් වෙනකොට අතෑරලා යන්න පුළුවන් වගේ අරමුණකින් තොරව, නිමිත්තකින් තොරව, රූප ධර්මකින් තොරව, සංඥාවකින් තොරව භාවනා කරගෙන යන්න පුළුවන්. ඒක ඒ ඒ රූප ධර්ම වල තියෙන අන්තිම ලේසේ ඉවම් කරන මේ වෙලාව හරියට ධාවනපති දිගට වේගයෙන් ගිය ආශයන්තරාව පොළවෙන් උඩට උස්සනවා වගේ. මෙතෙක්කට ඝන පොළවේ ගිය ආශයන්තරාව එමීට වාතයට ඉස්සෙනවා. ඒ වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා රූපයත් එක්ක තිබෙන අසුර නැති වුණාට සමතුලිතයි. භවනාවේ යනවා. මේක හරියම අමාරු තැනක්. මොකද හේතුව අපි මුළු සංසාරෙම ගත කරලා තියෙන රූපත් එක්ක. දරුවෝ මල්ලෝ රත්තරන් මුතු මැණික් යාන වාහන අහරක බාන කියලා මේ රූපත් එක්ක බැඳිච්ච ජීවිතේ හිතන්නේ සියලු සැප තියෙන රූප කියලා රූපේ තියෙන අසුචි ඒකේ ඉන්නා තාකල් තිරිසන් ඒකේ ඉන්නා තාකල් ගැටුම් ඒකේ ඉන්නා තාකල් නඩත්තු තියෙනවා ඒකේ ඉන්නා තාකල් මාන්නකාරකම් තියෙනවා බුදුහාමුදුරුවෝ විතරක් නෙවෙයි බුදුහාන්ට ඉස්සල්ලත් පෙන්ලා තියෙනවා මේ රූප ලෝකේ ගෙවම් කරලා ශිල්පෙන් ශාස්ත්‍රයෙන් ගෙවම් කරලා ඒ රූප ධර්ම ගෙවෙනකොට ඒ ලැබෙන නිර්ආමිෂ සුඛය අම්මගෙන් බිබු කිරුවලවත් නැහැ. නමුත් අපිට කවදාකවත් යන්න හම්බ වෙන්නේ නැහැ මොකද මේ රූප වලට පහඳිනව කඹරනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ ගණන් කර කර ඒකම තමයි කටයුතු කරන්නේ. ඒ නිසා අසත්පුරුෂයෙකුට තේරෙන්නේ රූප ධර්ම නැතිවීම, පාළු වීම, කොන් විල්ලක්, ඕර කියලා ඇල්ලයින් කිරුවා වගේ කඩාන වැටිල්ලක් වගේ පේනවා. නමුත් මෙතෙන්ට එන්නේ ක්‍රමයෙන්නේ ටික ටිකනේ සතිය වඩාගන්නේ. ඒ නිසා මේ ජීවිතයේදීම සත්‍ය අවබෝධ කරන්න ඕනේ කෙනා ඇහිලා තියෙනවා නම් කන්නට බණ තර්ක ඥානෙ තියෙනවා නම් යාට තියෙනවා හොඳයි දැන් ඔන්න හිමීට මිට රූප ධර්ම ගෙවෙනවා කලබල කරන්න නරකයි සැක කරන්න නරකයි මේ සතිය තියෙනවා කියලා එම ගියොත් එයාට පුළුවන් වෙයි ඒ චතුත්ථ ධාන සමාධියට ගිහිල්ලත් වැඩේ තව ඉවර නෑ දැන් යන්තම් මේ රූප ලෝකේ ඉවක් කරපෙක විතරයි උනේ අරූප ලෝකයක් තව තියෙනවා. ඉතින් උඟ දෙනෙක් ඒක හිතනවා මේ සමත වාසයෙන් චතුත්ථ ධ්‍යාන ලැබලා අරූප ධ්‍යාන ලබන්න ඕනේ නිවන් දකින්න කියලා. එහෙම අදහසකට නෙවෙයි මම මේ කතා කරන්නේ සමත වශයෙන් නොවැඩුවත් මේ ස්වභාවයෙන්ම ඉන්නවා මේ කියන මේ කමඨාන් සූද්ධ කරන වෙලාවේ කරන ප්‍රකාශන වලින් පේනවා මේ ආනාපාන ගිහිල්ලා නැති වෙන වෙලාවක් එනවා ආයශරයක් නැති වෙන වෙලාවක් ආයශරයක් ඇති වෙන වෙලාවක් එනවා ආයශරයක් නැති වෙන වෙලාවක් එනවා අන්නේම ආනාපානේ නැතුව ගියාට නින්දට වට ගන්නෙත් නැතුව සැක උපදව ගන්නෙත් නැතුව ආයාසයෙන් හුස්ම ගන්නෙත් නැතුව දැන් මේ හුස්ම නැතුව මට සතිය පවත්වන්න පුළුවන් කියන එක වශී කරනවා කියන එකයි මම මේ පෙන්ලා දෙන්නේ එක සමත නොවෙන්න පුළුවන් විපස්සනාම තෙතෙට යන්න පුළුවන්. නමුත් ඒකට අසුවිරු ඥාන අවශ්‍යයි. ඒකට හොඳ ඒක తీරව ගන්න පුළුවන් අන්වේ ඥාන, තර්ක ඥාන අවශ්‍යයි. ඊට පස්සේ අත්දකින්නත් ඕනේ අත්දකලා මේක තමන්ගේ වශයට ගන්න ඕන. තමන් ඒක ආණ්ඩුමට්ටු කර ගන්න ඕන. ආම්බම් කර ගන්න ඕන. ආන්නේම ආම්බම් කරගත්ත කෙනාට තේරෙනවා මේ චතුත්ථ ධ්‍යාන සමාධියේදී සමත භාවනාව සහ විදර්ශනා භාවනාව දෙකම පිළිගන්න පොදු ලක්ෂණය තමයි තමන් අරමුණු කරපු අරමුණ නොපෙනී යනවා. තමන් අරමුණු කරේ ආස්වාස නම් ආස්වාස ප්‍රසවාස නොපෙනී යනවා. තමන් සක්මන් කරනකොට පොළවේ ගැටෙන එක අරමුණු කරන ගියානම් දැන් තමන්ට පේරෙන්නේ තමන් නිකන් පොළොව උඩ යනවා වගේ වැඩේ යනවා. මම මෙහෙවන්න ඕනේ නැහැ. ඒක අනායාසයෙන් සක්මන කරනවා. ඉතින් එතකොට වම දකුණු වශයෙන් බලන්නයි මුලැමැදාක බලන්නයි ඔසෝන යනවා තබන මොකක්වත්ම නැහැ. ලස්සනට නිකන් සිනිද්දහ තේල ධාරාව කියන වගේ තෙල් ධාරාවක් ගලන්නසේ තමයි තේනවා සක්මනේ යනවා. ඒ වගේම ගෙදරදොරේ වැඩක් කරනකොට උනත් කිසිම වෙහෙසක් දැනෙන්නේ නැහැ. ඒක එතන එතන විස්්‍රාම කරනවා. විස්්‍රාම වෙනවා වගේ. හරියට පොඩි දරුවෙක් සෙල්ලම් බඩටක සෙල්ලම් කරනකොට එයාට ඒක වෙහෙස ගන්නක් නැහැ. මොකද ඒක ඒක සුන්දර දෙයක්. ඒක විනෝදාංශයක්. ආන්නේ වගේ තමයි කාට මොන වැඩේ කරත් කිසිම ඇඟට වෙහෙසක් එන්නේ කිසිම දරතයක් එන්නේ නැහැ. විස්්‍රාම වෙන ගතියක් එනවා. වෙනද මෙවුවා කරනකොට කෑකොස්සන් ගහගෙන, අතප්පයත් කපාගෙන, දාඩිය දාගෙන කෑකොස්සන් ගහන කරාට ඒ භාවනාවකින් Tamange වේගයට අනුව කටයුතු කරනකොට උද්දී පටන් ගත්තාම හැන්ද වෙනකන් වැඩ කරත් කිසිම හතියක් කිසිම වෙහෙසක් කිසිම අසහනයක් කිසිම ආතතියක් එන්නේ ආතතියක් එනවනම් අසහනයක් එනවනම් සුද්ධ කෙලෙස් ආනේ ඒ මට්ටමට ගිය ඇත්තෝ තමයි රටක ජාතික වීරත්වයකට පත් කළා ඕනම වීර කතාවක් කියවන්න ඕනම ජාතික කියවන්න බුද්ධ ධර්ම නෙවෙයි ඇත්තෝ දැනගෙන තියෙනවා මේ වැඩ බැරි ඇත්තෝ තමයි චර්චුරු ගන්න වැඩ දන්න මිනිහට චර්චුරු ගන්න දෙයක් නැහැ කැලණි ගඟානෝ නිතරම පහල ගලානෝ මී අරකානෝ නිතරම ඔළුව වනානෝ කැටලපටානෝ නිතරම උඩ යට යානෝ ඇටිකිචි යානෝ නිතරම ජෙග ජෙග ගානෝ එහෙනම් අපි සිංහල කවියා කිව්වේ මොකක්වත් නොකරන්න බැරි ඇටිකිච්ච තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් කච කච ගන්න මොනම වැඩක් කරන්න දෙන්නේ නැහැ ගියොත් අතපය කපා ගන්නවා බත් කන්න ගියොත් දිව හපා ගන්නවා කතා කරපු ගමන් කවුරුත් කරි ගැටෙනවා මේ ශිල්පේ දන්නේ නැතිකම. බුදුජානන්සේ නිවන් දක්කන පාර විතරක් නෙමෙයි මේ සේරම උගන්වනවා. ලෑස්ති නම් හැබැයි. අමන ඉන්න බෑ. ඕලමල යන්න බෑ. ක්‍රමයෙන් දියුණු වෙන්න කැමති මනුස්සයට බෑ. එහෙම නැත්නම් මේ අම්මා ගැප්පගේ බූදලේ ඉස්සර කරන මිනිහට බෑ. රූපේ බදා ගන්න මිනිහට බෑ. බුදුහාම කියන ඔක්කොම අතහැලා වරෙන් මයි කාට මං සුද්ධ කරලා දෙන්නම් කියලා. ඉතින් ඒ නිසා ඒ අරූපෙට සූදානම් වෙනකොට රූප ධර්මයේ මේ වගේ ගෙවන් වෙද්දි නැසලී ඉන්න පුළුවන් මනුස්සයට බොහෝම පහසුවෙන් මං හිතන්නේ පහසුවෙන් කියන වචනේ කියන එක හොඳ නැති වෙයි බොහොම සෙල්ලක්කාර තාලෙට මේ අරූප ලෝකෙට යනවයි කියලා කියන්නේ අරමුණ නැහැ නිින්ද ගිහිල්ලත් නැහැ සැකේකුත් නැහැ හයියෙන් හුස්ම ගන්නෙත් නැහැ හොඳට තේරෙනවා කිසිම ඝර්ෂණයක් නැති බොහොම සුන්දර හයිඩ්‍රජන් බැලුම් එකක් බැලුමක් පාවෙන්න වගේ ඉන්න වෙලාවක් එනවා ඒ වෙලාවට යාට තේනවා ඒ රූප ධර්ම ඉවරයි නැත්නම් රූප ධර්ම ගෙවම් කරලා තියෙනවා පටිඝයක් නැහැ හැප්පෙන තැනක් නැහැ ගැටුමක් නැහැ ස්පර්ශයක් නැහැ ඒ වගේම නානත්ත් සංඥාවකුත් නැහැ අනේ මේ මොකද උනේ කියලා සැකේකුත් නැහැ අනේ මම මෙතෙන්ට ඇරමිටි වගේ අරගෙන ආපු රූප රූපේ ආනපානේ නැහැ කියලා හයියෙන් හුස්ම ගන්න යන්නෙත් නැහැ ඒ වගේම නින්දට වැටලත් නැහැ ආන්න මෙතන ගියාම ඊට තේරෙන මේ රූප ධර්ම යම් ප්‍රමාණයකට ගෙවම් කරලා ඒක පිළිබඳව හොඳ අවධියකින් ඉන්න කෙනාට මේ ලෝකෙම ඉඳගෙන ඒ අරූප ස්වභාවේ අරූප ස්වභාවය බුදුහාමුදුරනේ අනන්ත වූ ආකාශය කියලා රූප නැති තැන අවබෝධ කරන්න පුළුවන් නමුත් ඒකට ප්‍රධාන බාධාවල් ටිකක් තියෙනවා. දන්නේ නැති මනුස්සයා එතෙන්ට යනකොට සැක කරනවා. මට මේ මොකද උනේ? අරපණ නැති වුණාද? සතිය නැති වුණාද? සමාධිය නැති වුණාද කියලා. මොකද අසුවිරෝ ඥාන නැහැ ලෑස්ති වෙලා යන්නේ නැති නිසා. එහෙම නැත්තම් අරමුණක් නැතිකම නිසා හිත නින්දට වැටෙනවා. ඒක තමයි මායාවේ උගුල. ඒ නිසා අපි ඒක නින්දට වැටෙන්න දෙන්නත් බෑ. ඒක අවදියෙන් තියාගෙන ඉන්නවා. ඒ වගේම හුස්ම නැතුණා කියලා හයියෙන් හුස්ම ගන්න යන්නත් නරකයි. එතකොටත් වෙන්නේ ආපහු අර තැම්බීගෙන යන බතට ඇල්ලතුරක් කරලා ගුදන් ගහනවා වගේ බත් හැට්ටිය සවුත් වෙනවා. ඒක හේම හැතපෙන්න අරින්න ඕන. මේකට ලෑස්තිලා යන්න ඕන. ගියොත්තන් කෙනෙකුට තේරෙයි මේ අනන්ත වූ ආකාශය කියන තැනට ඒකට කියන්නේ සමත භාවනාව වෙනම් කියන්නේ කටිනුග්ඝාටම අවකාශය කියලා. ස්ථාත අරමුණු කරපු තැන අරමුණ ගලවලා දාලා එතන තියෙන හිස්තන බලනවා. ආශ්වාස ප්‍රශ්වාසයේ විනෝඩ හිස්තන පේනවා. එහෙම නැත්නම් ආශ්වාසය ඉවර වෙලා ප්‍රශ්වාසයේ ඉඳ ඉස්සලා තියෙන හිස්තන හොඳට පැහැදිලිව පේනවා. ප්‍රශ්වාසයේ ඉවර වෙලා ආශ්වාසයේ ඉඳ ඉස්සලා තියෙන හිස්තන හොඳට පේනවා. ඉස්සර මේක නිකන් පෝරකයක් වගේ. බොරු වලක් වගේ අගාධයක් වගේ බය වෙච්ච කෙනා එතන තමයි කිසිම ගැටුමක් නැතුව හැමදාම සංසාරෙ මෙතෙක් හැම හුස්මකම මේ අවකාශය තිබිලා තියෙනවා දැකලා නැහැ. දැන් ටික ටික භාවනා කරලා කරලා ඒ හිස්තන දකින්නකොට යාට තේරෙන පටන් අර ගන්නවා අපි මේ ඇති දේ අල්ලන්න තියෙන කෑදරකම නිසා මේ කිසිත් නැති කෙලෙස් නැති මේ නිවන මේ Nirodha මේ ක්ෂය වීම කොච්චර මග ඇරලා ගිහිල්ලා තියෙනවද ඒකට වෛර කරලා තියෙනවද හැම ප්‍රස්වාසයක් අවසානයේම නැත්තන්ට හිත වැටෙනවා නම කවදාවත් දැකලා නැන්නේ දකින්න අපිට ස්පාසුවක් නැන්නේ දැක්කත් හිතන්නේ කලාන්ත වෙනවනේ බය ක්ලොප් වෙනවනේ නමුත් බුදු දනසේ අල්ලන තැන දක්ෂ තැන ගොරෝසු තැන ප්‍රකට තැනින් පටන් අරගෙන වලිගි දක්වාම අත ගන්න යන්නේ කියලා අත ගන්න ගියාම වෙනවා හැම කෘත්‍යයක්ම කොච්චර ගොරෝසුවෙන් පටන් ගත්තත් ඒක බිඳුවටම බහිනවා රූප ධර්මයක් පටන් අරගත්තත් බිඳුවටම බයි. නාම ධර්මයක් පටන් ගත්තත් බහිනවා අපිට කවදාකවත් ඉවසන්න බෑ. මේක සම්පූර්ණයෙන් ගෙවන් වෙනකන් ඉන්න. අර ගංගේ ගාගෙන යන්නේක. පිදුරු ගහ හැරි එල්ලෙන්න වගේ නැති වේගන යනකොට මොකක් හරි එකක් අල්ලනවා. එක්ක හයියෙන් හුස්ම ගන්නවා. එතන හිත නින්දට වැටෙනවා. ඉතින් මෙන්න මේ ශිල්පෙන් ප්‍රයෝග ඥානෙන් ඒ දේ වෙන්න දෙන්නේ නැතුව යම් කිසි කෙනෙක් මේ ප්‍රස්වාසය ගෙවන් වෙනවා. අශ්වාසය ගෙවන් වෙනවා. වම් දකුණ වම් පොළවේ තියලා උස්සනකොට ඒක සහැල්ලුවක් තියෙනවා. දකුණ තියලා උස්සනකොට සහැල්ලුවක් තියෙනවා. හැම කෘත්‍යයක්ම ක්‍රියාවලියක්. කිසිම තනි ක්‍රියාවක් ලෝකේ නැහැ. ඒ ක්‍රියාවලිය එකින් එකට එකින් එකට පෙරලෙමින් තමයි යන්නේ. හැම තැනකදීම එතන එතන ඉවර වෙනවා. ආන එක දකින්න ගිය වෙලාවේදී හම්බෙන මේ හිස්තන එහෙම නැත්නම් මේ ගැටුමක් නැති තැන, ඝර්ෂණයක් නැති තැන අපේ හිතට ගොදුරු වෙන්නේ නැති තාලෙටයි අපේ කල්පනාව තියෙන්නේ. ගොදුරු වුණොත් බය වෙන තැනටයි අපේ හිත හදාන්න තියෙන්නේ. ගොදුරු වුණොත් ක්ලාන්ත වෙන තැනටයි හිත හදාන්න තියෙන්නේ. පාළු වෙන තැනටයි හිත හදාගන්න තියෙන්නේ. අසරණ වෙන තැනටයි හිත හදාන්න තියෙන්නේ. නොදන්නා තැනට කියලා අපි පිරිත් නූල් ගැට ගහන්නයි හිත හදාගන්න තියෙන්නේ. හේත් කවි කියන්නයි හිත හදාගන්න. ඒ නිසා නිවන අප කරා එනකොට අපි ඒකට දුම් ගහලා එළවනවා. හැම වෙලාවෙම කරන්නේ විවේකයක් එනකොට එක්ක පත්‍රේ බලනවා. එහෙනම් නවකතා පොතක් කියවනවා. එහෙම නැත්නම් අල්ලපු ගෙදරට කතා කරනවා. අපි හිතන්නේ මේ විවේකයේ පිටෙන්නේ පාළුව කියලා. අපි වචන දාගෙන තියෙන්නේ. විවේකයේ තියෙන්නේ කම්මැලිකම කියලා. ඉතින් කම්මැලිකම කියන්නේ මහා කාල කන්නිකමක්. ඒක නිසා අපි මොකකින් හරි පුරවනවා. ගෙදර කැසට් වල හොඳට සංගීත තියෙනවා. නිස්සද්ද වෙනකොටම සිංහල බැරනම් හින්දි දා ගන්න. හින්දි බැරනම් දෙමළ දා ගන්න. ඒක ලියලා උදේ ඉඳලා හැන්ද යනකම් මාළු කඩේ වගේ කච්ච කච්ච කච්ච කච්ච කච්ච කච්ච තමයි. ඉතින් ඒ කරන අකුසල කර්ම නිසා මේ ආවත් බල්ලෝ කෑ ගහනවා. වෙන එකට නෙමෙයි. මේ gederදී ආනෝන්ගේ කම්බරයකට නිස්සද්ද වෙන්න දීව නැති නිසා මේ ආවත් වඳුර කෑ ගන්නවා. ඒ වගේම ඒක කනට යවුලක් කරනවා වගේ රිදෙනවා. අකුසල කර්ම. කිසිම වෙලාවක මිනිසෙකුට විවේක වෙන්න දෙන්නේ නැහැ. විවේක වුණොත් හිතන්නේ තරහ වෙලා කියලා. ගිහිල්ලා තට්ටු කරලා මොකද මේ බුම්මකට ඉන්නේ මොකද ඇයි හොඳයි ඔක්කත් නැද්ද කතා කරන්නේ නැත්නම් කියලා කවදාකවත් විවේක වෙන්න දෙන්නේ නැහැ. ඉතින් මේවා පරිසම් දෙන්න එපාය. ගහක් කුරට ගියත් වෙයිල් දරත්තක් හරි ඔලුවට වැටෙනවා. මොකද අනුන්ගේ විවේකයට ඒ තරම් බාධා කරනවා මේ පෞල් ජීවිතය කියන්නේ, ඊතරතර ජීවිතය කියන්නේ මොකාටවත් ඉන්න දෙන්නේ නැහැ නිකන්. අවශ්‍යනවා. නමුත් මේ පැත්තට ගිය මනසට තියෙනවා අනේ සංසාරේ මේ කරපු අකුසල් වල හැටියට අපිට කටු සැමිටියෙන් දැලුවට මදි. අපිට බූවල්ලෙන් දැලුවට මදි. අපිට දවසට කත 100ක් ගැහුවට මදි. දඬු ගඳේ ගැහුවට මදි. මොකද මෙතෙක්කල් කෙරුවෙම කිසිම කෙනෙකුට විවේක වෙන්න දුන්නේ නැහැ. ඒ නිසා අපිට ආපු ගමන් මේකේ විවේකයක් හම්බ වෙන්නේ නැහැ. අපි තන එක නිතරමනේ දෝෂෙවත් මේ ඔය චූම්පන් යන්නේ ඔය ඉමුණාගේ දෝෂයක් නෙවෙයි. ඒ චූම්පන් ඔය කවදාවත් යනවා. gedara hitiyata ඇහෙන්නේ නැහැ නේ භාවනා කරන්න ගියාම ඔන්න චූම්පාන් සද්ද කරදරයි. ඒ මොකක්වත් නෙමෙයි අනුන්ට විවේකේ දීලා උරු නෑ. අනුන් අවශ්‍යලා පුරුදු කරලා සද්ද වලින් රූප වලින් ගන්ධයෙන් රසයෙන් පහසෙන් කොච්චර කුප්පල කුප්පල කුප්පල කුප්පල පුරුදු කරපේක ඒක ගෙවම් කරන එක ලේසි නෑ හැබැයි පුළුවන්. ඒකට විශාල ඥානයක් අවශ්‍යයි. ඒකට විශාල ක්‍රමවේදයක් අවශ්‍යයි මේක ගෙවම් කරන්න. ඊට පස්සේ තේරෙන පටන් ගන්න මේ හිස්තන හැමතැනම තියෙනවා. ඒක මේ පරියන්කට ඇවිල්ලා කොට්ටයක් උඩ වාරිලා අතක් උඩ අතක් උඩ තියාගන්න මින්ද ඕනේ. ඕන වැඩක් කරන ගමන් ඕනම වෙලාවක මේ හිස්තන්ට සමාදින්න පුළුවන්. හැබැයි ඒක පටන් ගන්න වෙලාවේදී මේ වගේ තමයි. සීලක පිළිහිදලා සිල්ලුතුන් අතර ඉඳගෙන ක්‍රමවේදයක මේක අඳුලා දුන්නා පස්සේ ඕන තැනකදී ගන්න පුළුවන් තත්යක් වෙනවා. නමුත් ගත්තට අපේ හිත නිටතරම රූප තියෙන තැනට ආසයි. අපේ හිත නිටතරම ශබ්ද තියෙන තැනට ආසයි. නැත්තම් අපිට පේන්නේ පාළු වුණා, තනි වුණා, කොටු වුණා, රහෙන් තල්ලු වුණා, කාලකන්ණි වුණා, මුස්පීන්තු ගතියට ගියයි කියලා. මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ මේ විවේකයේ මේකට දෙන අමුතු වචන සෙට් එකක් තියෙනවා. මේකට හුදේකලාව කියාපාන. මේකට විස්රාමයේ කියාපාන. මේකට විවේකයේ කියාපාන. අර කාලකන්නිකව කියපු වචනේ බුදුජානනාංශයේ උහුදේකලාව කියන වචනයක් දානවා. විස්රාමයේ කියන වචනයක් දානවා. විවේකයේ කියන වචනයක් දානවා. දැන් මෙතන කියන විවේකජම් බීති සුඛං. ශද්දනා රූප නොබල ගන්ධ රස පහසෙන් විවේකව හට ගන්නා වූ ප්‍රීතිය. ඉතින් මේ මේ විපරිණාමය තමයි අපේ සංසාරේ මේ දවස් 7කින් නැත්නම් අවුරුදු 7කින් කරන්න පුළුවන් කියලා බුදුහාමුදුර කියන්නේ. මේ අපි මේ වදියා දක්වන ආකල්පයේ මෙතෙක් අල්ලබදා ගන්න තිබුණු ආකල්පේ මේව ගෙවම් කරන ආකල්පයට යනවා. ක්ෂය කරන ආකල්පයට යනවා. වැය කරන ආකල්පයට යනවා. ඉතින් අර අල්ලබදා ගන්න යුගයේ ඉන්නකොට වැය වෙන ක්ෂය වෙන තත්ත්ව බලනකොට වෙන්නේ කාලකන්ණියක් කියලා. රස දන්නේ නැති කෙනෙක් නෝන්ජලෙක් දැන් Taman ඉතින් යන්න ගියාට පස්සේ තියෙනවා අපි සංසාරේ මොකද්ද කරේ පුළුවන්කාරකම් කියලා මොනවද කරලා තියෙන්නේ පොහසත් වෙන්න කියලා මොනවද හොයලා තියෙන්නේ තාටමල මොනවද අල්ලලා තියෙන්නේ ගිනිගත්ත යකඩයක් අසුචිය මල මුත්‍රාව ලේ සෙම් තෙටු ඒ වෙනකොට මේ විවේකයක් තියෙද්දී ඒක නිසා කවදා හරි කෙනෙකුට තේරෙනොත් මේ විවේකයේ උපයන්න පුළුවන් වුණාට කූඩල්ල කොට උඩ තිබ්බාගේ විවේකයට කැමති නෑ විවේකයේ දකින්නේ කාලකන්කමක් විදියට විවේකයේ දකින්නේ කොන් වීමක් විදියට පාළු වීමක් විදියට. ඉතින් බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා කොච්චරක් විවේකයට අගය කරලා තියෙනවා. කොච්චරක් මේක සඳහා බණ කියලා තියෙනවද කියලා යම් චිත්තක්ෂණයක ඒ හිස්තන තියෙන විවේකී අගය කරන්න පටන් ගත්තොත් ඒ හිත තියෙනකන් කද්දාවත් විවේකයට ඡන්ද දෙන්නේ ඒක කොයි වෙලාවෙත් මොනවා හරි රූපයකට අදිනවා, ශබ්දයකට අදිනවා, ගන්ධයකට, රසයකට, පහසකට. ඒ නිසා මේ විවේකයේ ලැබුණට අවකාශයේ ලැබුණට විඥානං ඡායතනෙ කියලා විඥානයේ තියෙනකම් කල්පමනකට මනස තියෙනකම් තර්ක මනස තියෙනකම් කක්කවටම තමයි යදින් රූපෙටම තමයි යදින් ඒ නිසා මේ යට අපි මේ උදේ හැන්දෑවේ කණ්ඩ බොණ්ඩ දෙන මේ හිත නිදා ගන්න නිදිව කරන හිත නාවන හිත අපේ සම්නික්‍රම සුභ සිද්ධියට විරුද්ධව කටයුතු කරන්නේ ඒක තේරුම් ගත්ත දවසේ මහායාන පොත්වල ලියලා තියෙනවා ගේ බින්දින්න එන හොරෙක් පුතෙක් කියලා වරදොල තේරුම් ගත්ත මිනිහට වෙන හානිය සිද්ධ වෙනවා කියලා. ගේ බින්දින්න එන හොරාට තමන්ගේ පුතයි කියලා වරදොල තේරුම් ගන්න කණ්ඩ බොණ්ඩ තියලා බුදි කරවගත්තොත් මොකද්ද වෙන්නේ? ඒක තමයි මේ මේ හිත හදන්න හිත මේ විදියට ප්‍රතිපදාවෙන් හදනවා වෙනකොට මේ හිතට ඕන තරම් රූප දෙන්න ගත්තොත් ශබ්ද දෙන්න ගත්තොත් ගන්ධ රස පහස දෙන්න ගත්තොත් ඒක එන්න එන්න හිතුවක්කාර වෙනවා මිස සංසාරේ බෝ කරනවා මිස අපි ලව જાතිය බෝ කරනවා ඇර මොන මොකක්වත් ත්‍යාග න්‍යායපත් වෙන්නේ. නිසා අපිට අවශ්‍ය නම් මෙයාගේ මේ සාට කපටකම දකින්ද මායාකාරී ගතිය දකින්ද අස්බෙන්දුන් ගතිය දකින්ද මෙයාට රූප නැති සද්ද නැති ගඳ නැති රස නැති පහස නැත්තනකට ගිහිල්ලා මෙයා ගොඩ දාපු මාළියෙක් වගේ සැලෙන හැටි බලන්න. භාවනා කරනකොට පපුව ගිඩි ගිඩි ගිඩි ගිඩි ගාලා ගහන්න පටන් ගන්නවා. ඔළුව වෙන වෙන්න පටන් අර ගන්නවා හෝල් කොටු අතර ගත්ත කපුවා වගේ. සහලවනවා. හීන් දාඩි දානවා එක පැත්තෙන් අනෙක් පැත්තේ රස්චි දාඩි දානවා. එතෙ හීන් බුබුලු වෙනවා මේ පැත්තෙන් රත්ච්ච බුබුලු වෙනවා. මේක කොච්ච දාන්න පටන් ගන්නවා. ඉතින් උගව දෙනෙක් හිතනවා මේ අල්ලපු ගෙදර මනුස්සය කෝණියම් කරලා වෙන්න ඇති කියලා. එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකා ආණ්ඩුව තියෙන නිසා තමයි මේක UMP ආණ්ඩුව තිබ්බනම් මේක නැති වෙයි කියලා හිතනවා. නැත්නම් මේ යුතු ભેදයක් ඇවිල්ලා වෙන්නද කියලා හිතනවා. කවදාකවත් හිතන්නේ තමන්ගේ හිත තමන්ට මේ තරම් වද දෙනවා කියලා. දිශෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිනම් මිච්ඡාපනි හිතං තිච්චිත්තං පාපියෝනං තතෝ කරේ. මේ පාපේට හිටපු හිත හතුරෙක් හතුරෙකුට දෙන්න තියෙන වද දෙනවා හොරෙක් හොරෙකුට දෙන්න තියෙන වද දෙනවා ඒ නිසා හිත හදා ගන්නට අපි මොන සැප වින්දත් ඒක කබරේ කියලා බලුකුණක් කන්නා වගේ රසක්. බල්ලෙක් කියලා අසුචි ටිකක් කන්න වගේ රසක්. බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා පෙන්වන රසය ඊට ඩුඟාක් වෙනස්. ඒ නිසා මේ විවේකයේ දුන්නට ඒකේ ඉන්න බැරිකම කොට දාපු මාළුවා වගේ, කොට්ටේ උඩ තිබ්බ කූඩැල්ලා වගේ අර තෙතමනේට අදි නැහැටි, අර අන්ධකාරයට අදි නැහැටි. හෙට ගෙදර ගියාම දැක්ක හැකියි. මේ සන්ලයිට් ගාලා සෝදලා සූත සබන් ගාලා නාලා ගියාට ඒට ආය කක්කාවට වටා වට්ටගෙන අන්නාගෙන ගාගෙන ඉදිරි ගියාම බා හිත විසිරෙනවනේ කියනවා. නියම් මේ විසිරෙන්න තෝවුලුව නැ මේ අනුන්ට වද දීලා දීලා හදාගත්ත වදකාකාරේ. ගිනිගේ නමුත් අපේ පින තමයි මෙහෙම තැන්වල ඉඳලා අඩු ගන්න ඩිංගිත්තක් මේක සුද්ධ කරන්න පුළුවන් බව දැනගත්තට හිත මේකට කැමති නැහැ. හිත බලන්නේ දැන් රෑ හතරක් කන්න නැති වුණා. දවස් හතරක් භාවනා කරා කියලා නෙමෙයි කල්පනා වෙන්නේ. අනේ රෑ හතරක්ම කන්න නැති වුණා. ගියාට පස්සේ උන්ටට බුරි අනිත් ටිකක් හදලා කාලා සද්ද කර කර බුදියන් දැත්තා. පසපැත්ත උඩ දාගෙන ඔච්චර තමයි කල්පනාව. ඊට පස්සේ පෞගිටිකයෙන් පත්‍රේ බලන්න බැරි වුණා. ඒ කුණු කන්දල් ටික සේරම නැතුව හිත නිකන් පාළුවා. ප්‍රවෘත්ති හඬක් බැරි වුණා. ටෙලිවිෂන් එකේ මොනවා වෙලාද දන්නේ. ඩොලර් එක උඩ ගිහිල්ලා දන්නෙත් නැහැ, පල්ලෙහාට ගිහිල්ලා දන්නෙත් නැහැ. දැන් මේ ටික හොයා ගන්න නැති නිසා දැන් ඉන්නේ කකුලක් උස්සගෙන ගෙදර යන. මේකයි බුදුහාමුදුරු කියන්නේ තොපේ තියෙන අමනකම ඇර තොපේ තියෙන තණ්හාව ඇර තොපට වදින කවුරුවක්වත් නැහැ. ඒ සේරම මල් මාලයකට මල් ලමුනනවා වගේ ගැට ගන්න මේ විඥානේ. අපි හිතන්නේ අපේ සුභසිද්ධිය පිණිස ඉන්නවා. හිත හදාගත්තොත් කණ්ඩ දීලා, බොණ්ඩ දීලා, රූප දීලා හරියයි කියලා. අපි මෙතෙක්ල් කෙරුවෙත් ඔය කටු ගහේ කටු උල් කරන්න යන එක තමයි. පයින්දරි ලොන්ට ඉලිමම් බඳින එක තමයි. හිතුවක් කාරෙන්න පොහොස දාන එක තමයි. බුදුන්සේ මෙතනදී ගාහන්න අඩු කරලා පෙන්නනවා විවේකයේ දෙන්නම් විවේකේ දුන්නාට කැමති නෑ. විවේකයට බයයි. විවේකේ පාළුයි. කම්මැලි, නීරසයි, ඒකාකාරයි, අනිෂ්ඨිරයි, බයලන සුළුයි. ඒකයි බුදුන් කියන හොඳට ශ්‍රද්ධාව ඇති කරගන්න. හොඳට සීලෙක පිළිහිටපන්. සීලතුන් බැනතව හිටපන්. භාවනා මධ්‍යස්ථානයේ ගෙන මේක පුරුදු කරපන්. නැත්තම් මරණ මොහොතදී මොකද වෙන්නේ? මේ වගේ තැනකවත් ඉඳලා මේකෙන් తాවකාලිකව හරි සමගන්න පුරුදු කරපු නැති මිනිස්සේ මරණ මොහොතේදී හිතෙනවද මේ අපි හම්බ කරපු සීල දෙනාම අපිට අපිට ආශිර්වාද කරයි කියලා. දැන් උන් ඔක්කොම අපි යමපල්ලෝ වගේ අපිට කරදර කරනවා. හම්බ කරපු යම්තාක් වැඩි වෙච්ච මනසට මරණේ තරම දුක්ඛිතයි. ඒ තේරම අප්‍රිය දායදයට වැටෙනවා. Taman අකමැති කෙනෙකුට දාලා යන්න වෙනවා. තව ජීවත් වෙන්න කිව්වොත් ඒ දායදේ ගන්න එක නම් එයා මරනවා. එච්චරයි ওই දායදේ තියෙන හම්බෙන දේ. ඉතින් අපි මෙතනදී කරන්නේ මෙන්න මේ කොහොමද සිද්ධ වෙන මරණය ඉස්සරහට ගන්නවා රූපෙන් පොඩ්ඩක් අයින් වෙනවා. ඊට පස්සේ අවකාශයට ගිහිල්ලා මේ හිස්තන ඉන්න වෙනවා අපිට කොහොමදත් ඉන්න වෙනවා. දැන් පොඩ්ඩක් ඉඳලා බලපන්. මාළුව කොට දැම්මා වගේ. උඩල කොට උඩ තිබ්බා වගේ මැරෙන්නේ නැහැ කවදාකවත් නැහැ. ඉතින් මැරෙයි කියලා හිතනවා. මැරෙන්නේ නැහැ. මැරෙන බුදුහාමරට මහා කරුණාව තියෙනවා කියන්න බෑනේ. ජර්ජිට මහා කරුණාව තියෙනවා කියන මේ බය තියෙන තාක්කල් උඹලා මැරෙයි කියලා බයටම මැරෙනවා. මේ විදිහට අඩු කරගත්තොත් මේ ආකාසානං ඡායතනේ අර දින මේ විඥානං ඡායතනේ නැත්නම් මේ විඥානයේ විසින් අපි කලබලකාරී කෙනෙක් බවට පත් කරන්න වැඩ බහුල කෙනෙක් බවට පත් කරන්න අඳින ගන්තිය එහෙම නැත්නම් සැලසුම අපි ඉපදෙන්න ඉස්සලා හැදිච්ච එක. මේ වැඩ කරන කිසිසේත්ම තමන්ගේ න්‍යාය පත්‍රේ නෙමෙයි. මායාවේ න්‍යාය පත්‍රේ. භවනාදී හම් වෙන්නේ මායාවේ න්‍යාය පත්‍රේ දකින්න එක විතරයි. වෙනස් කරන්න බෑ. කොහොමඩක්වත් බෑ. බුදුරජාණන්සෙත් මායාවට යට වුණා. දැන් සර් බුදු වෙන වෙලාවේදී తాවකාලිකව පොඩ්ඩක් යා පැත්තකට කරගත්තා. මම මාර කී සැරයක් කියලා බුදුහාමුදුරට කතා කරලා කිව්වා දැන් හරණේ ඉතින් වැඩ හරණේ දැන් යන්න ඕ. නංගෝ නෑ නෑ වැඩ ඉවර නෑ කරනකම් හිටපන් කියලා ඉතින් 80 වෙනකොට කිව්වා දැන් හරණේ ඔය ඇඟත් හවුත්තුයි දැන් ජජ්ජර සකටයක් දැන් යන්නේ කියලා. ආනන්ද හාමුදුරන්ට බැරි වුණා ඉන්නේ කියන්නේ. මාරයා කිව්වා යන්නේ කියලා. බුදුහාමුදුර ගියා. පින්නම් පෑව. මාරයා දිනු. එනිසා නිවන් දැක්කත් මැරෙන නැතත් මැරෙනවා. නිවන් දැක්කට පස්සේ පින්නම් පානවා කියලා කියනවා. වෙන වචනයක් දානවා. ඒ වුණාට මේකට ලෑස්ති වෙන එක පැත්තක තියලා අපි කියනවා නම් gedara වැඩ තියෙනවා දුවට බබෙක් හම්බෙන්න තියෙනවා මහත්තයා රට ගිහිල්ලායි කියලා ඔය ප්‍රශ්න වලට මේකෙන් උත්තර හම්බෙයිද? බුදුජානක කියන්නේ ඔක්කොට මෙසල මේක පොඩ්ඩක් සුද්ධ කරලා හිතට පෙන්නලා දීපන් මේ මොන තකතිරුකමක්ද මේ කරන්නේ. මේක පෙන්නන්න යනකොට ඒව පෙන්නන කෙනත් පේන්නේ නොදකින් කියලා. ඒවා පෙන්නන කෙනත් පේන්නේ ඔය ඔය කට්ටියට නම් මොකක්ද ඉතින් දාණේ හම්පිනනේ කාලා කැලේට බාහන කරතේ අපිට එමේ අපිට කොච්චර වැඩ තියෙනවද කියලා වල ගිහලා කොච්චර අනණ්ඩ තියෙනවද ඔය අනාගාමී වෙන එක වත් කරත හැකි අනන එක කල්ැතු කරගන්න තමයි තියෙන ආසාව. ඉතින් නිසා යම් වෙලාවක යකිනා ඒසා විශාල ඒසා සූක්ෂම ඒසා ප්‍රයෝගකාරී නැත්නම් මායාකාරී ඒ විඥානං ඡායතය ඇති කරගත්තට පස්සේ වුණත් තණ්හාව පහළ වෙන්න පුළුවන්. ඒකට මාන්නේ පහළ වෙන්න පුළුවන්. ඒකට දික්ටි පහළ වෙන්න පුළුවන්. මේ තාම සියුම් ගැටයක් ලිව්වත් ඒක සියුම් ගැටයක් ලිව්වා කියලා මාන්නේ පහළ වුණොත් අසත්පුරුසයි. ඒ තියෙද්දිත් අසත්පුරුසයි. නිසා ඒකට ලියන්න ඕනේ ලියලත් ඉස උදුම්වා ගන්න යන නරකයි. ලියලත් මේ අනික් ඇත්ත ධාම ඉන්න එකක් ආවේ මං විතරයි කොට ආවේ කියලා එහෙම කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ මෙන්න මේ විදියට <clears throat> මේ විඥානයේ විසින් අපිව ඇති පැත්තට රූප පැත්තට තියෙන පැත්තට සැප පැත්තට ඇද්දට ලෝකේ තියෙන්නේ දුක ලෝකේ තියෙන්නේ අරූපේ ආන්න ඒකට විඥානේ හෙලි කර ගන්නවා කිව්වට පස්සේ අර පේනවා මේ දැනට අපිට තියෙන මේ දුක ඊටාත්ම සොච්චමක් ඔච්චර රඳහව ගන්න දෙයක්වත් ඔච්චර කෑපොස්සක් ගන්න දෙයක් නෙවෙයි. මේටදී බොහොම ගොරතර දුක් තියෙනවා. අපි මේ පුංචි දේවල් වලට කොච්චර කනපින්නම් ගන්නවා. කොච්චර මේට වැඩි අපිට ඉවසන්න පුළුවන්. ඒක ඉවසන්නේ නැත්නම් මොකද? ඇයි මට මේක වෙන්නේ කියන කෙන ප්‍රශ්න තියෙන්නේ. මම මෙච්චර පින් කරන කෙනා, දන් දෙන කෙනා, බණ භාවනා කරන මට ඇයි මේ මැදුරෝ ගන්න? මට ඇයි මේ කුරුලා එන්නේ? මගේ මොකද කෙස් පැහෙන්නේ? මගේ මොකද කකුල පැලෙන්නේ. නෑ නෑ මට මොකක්වත් වෙන්න බෑ මේක තියෙන්න ඕනේ පින්න පූල් ගෙඩිය වගේ ගෙඩිය පිටින් මට තියෙන්න ඕනේ කියලා හිතානින්න. හම්බ වෙයි. මේ ඕනම දෙයක් දරදයි හොඳට මතක තියාගන්න වෙත පැමිණෙන ඕනම දුක ඒ කෙනාට දරන්න පුළුවන් ඒකට තමයි දුක කියන්නේ. අඬහව ගන්න මිනිස්සයා චරිචුරු ගාලා පෞරුෂත්වේ නාස්ති කරගන්න. නිසා අඬහව ගෑවට කමක් නැහැ මතක තියාගන්න දරන්න පුළුවන්. වට්ටක්ක වැලක කවදාකවත් වට්ටක්ක වැලට දරන්න බැරි gediy හැදෙන්නේ නැහැ. වැලරෙඩි බොහොම ලොකු gediy හැද ගන්න බල්ලු පුදිය ගත්තා වගේ. මම වට්ටක්ක වැල මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ තෙක් අපි චර්චුරු ගෑවනම් මාන්නේ නිසා තමයි චර්චුරු ගාලා තියෙන්නේ. තණ්හාව නිසා තමයි චර්චුරු ගාලා තියෙන්නේ. මේ ඇයි මට මේ දුක් එන්නේ කියලා. මේ වගේ භාවනාව ඉදිරියට යනකොට තේිනවා මේ අපි අඬාවෝ ගන්න දේවල් එකක්වත් බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් අඩාවෝ ගන්න ඕන දේවල් ඔසේ සඳහන් කරන්නේ. ඒක නිසා මේ දැනටමත් දන්නේ නැති වුණාට මේ නැති තියෙනවයි කියලා හිතන දෙයක් පෙනෙනවයි කියලා හිතන දෙයක් අල්ලගෙන නැටුවට මේකේ තියෙන්නේම අවාපෑමක් විතරයි හීනයක් විතරයි මෙරිඟුවක් විතරයි මේ පැමිණෙන දුක් වෙත පැමිණෙන දුක් අලියක්කට හම්බෙච්ච ඉන්දියාප්පයක් වගේ හපල කණ එකයි තියෙන්නේ කාට කිව්වත් මොනම තාලකින්වත් දශමකින්වත් වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න පුළුවන් නම් ඒ මනුස්සයා කීයක් හරි ගසාගෙන කන්න දඟල උපසුසහයක් විතරයි එතන තියෙන්නේ. ඒ නිසා වෙත පැමිණෙන දුක් ඉවසනකට සිංහලයා කියන්නේ කොහොමද? පැමිණි දුක් පැණි රහයි. වෙත පැමිණි දුක් පැණි රහයි. ඕක මේ අපි කියපු කතාවක් නෙවෙයි ඉස්සර මේ සිංහලයා මේක හැදියෝවුවා කියලා. දැන් ඉන්න මනුස්සකට මැස්සෙක් වහන්න බෑ. මදුරුවෙක් කන්න බෑ, කෙස් ගහක් කිදෙන්න බෑ, කුරුලෑවක් එන්න බෑ. විශේෂඥවරු හම්බෙන්න පොලිමේ හිටගෙන ඉන්නවා පැය ගණන්. ඒ නිසා මේ සියල්ල විසාදාරගීමේ හැකියාව එනකොට පේනවා අනේ මේ එන දේවල් මොනවද මේ කියන්න දෙයක් තියනවද? ගිය ආත්මේ විඳපු නැති දේවල්ද? භවයේදී විඳපු නැති දේවල්ද? මේවා ඉවසාගෙන මේ චේතිත් අපි මේ විවේකයේ හදාගත්තොත් බණ භාවනා ටික කරගත්තොත් කෙනෙකුට ආදර්ශයක් දීගත්තොත් එයාට තේරෙනවා මේ ගත යුත්තක් කියලා මේ ලෝකෙමත් නැහැ. අකින්චඤ්ඤායතනෙ කියලා කියන්නේ කිසිත් නැහැ මේකේ. මරණ මොහොත එනකොට මේ අපි නටමුණ ආඩගම් ඔක්කොම ඉවරයි. ගණන්කාරකම්, හයිය තියනකම්, ආඩම්බරකම්, නිලේ තියනකම් මේ ඔක්කොම කම්මැලවින් යනකම්. ඉන්නකම් තමයි මේ ආඩම්බර පෑම තියෙන්නේ. ඉතින් ඉන්නකම්ම මේක නිකන් වීඩියෝකට ලක් කරලා පොඩි ළමයින්ගේ සෙල්ලමක් බවට පත් කරගෙන, වැලි සෙල්ලමක් බවට පත් කරලා පුංචි කිරුවොත් අපිට ඕන තරම් කාලය තියෙන භාවනා කරන්න. අපිට ඕන තරම් කල් තියනවා සීල් කටයුතු. මෙන්න මේ විදිහට මේ දැන් බෑ කියපු එක මේ දැන් නෑ කියපු එක උපයා ගන්නම්. මේ අපි මේ කෑකොස්නම් ගන්න අඬාවෝ ගන්න චල්චුරු ගන්න මේ දේවල් පුංචි කළ සලකනවා. සලකලා මේ බුද්ධ ආධිත්‍යමෙන් වාසලා පෙන්නන මේ සීලය, මේ සමාධිය, මේ ප්‍රඥාව උසස් කළ සලකන්න පටන් අරගත්තොත් එහට එකයි සැලකිලිමත් වෙන්න තියෙන මෙන්න මේ වෙනස් කිරීම නිසා ඇතිවන මාන්නයට ඉඩ දෙන්න එපා. මේ වෙනස් වීම නිසා ඇතිවෙන තණ්හාවට ඉඩ දෙන්න එපා. මේක මගේ කියා ගන්න ඉඩ දෙන්න එපා. එතකොට ඒක උත්තරී මනුස්ස ධර්මයක් පාඩපත් වෙනවා. මේ වටිනා ධර්ම මිච්ඡර අමානුව උපයගෙන නිහතමානී වෙනවනම් ඊට පස්සේ සංඥාවක් ආව සංඥාවක් ගියත් එනකොට සතුටු වෙන්නෙත් නෑ යනකොට දුක් වෙන්නෙත් නෑ මේ එන හැම දෙයක්ම යණ්ඩයි එන්නේ. ආ මේ විදිහට කටයුතු කරාට පස්සේ තමයි ਸਰවචන්සේ පෙන්වන්නේ මේ සංඥාවන්ගෙන් නිරුද්ධ වෙන සංඥා වේදනා දෙකෙන් නිරුද්ධ වෙන සංඥා වේදිත නිරෝධය වගේ මේ සංඥා එනකොට නංවනන් දීගෙන පොත්වල ලියාගෙන දඟලන එක තමයි තණ්හාව කියලා කියන්නේ. සංසාර කියන්නේ හැම එකක්ම ගෙවෙනකොට ගන්න දෙයක් ඉතුරු කරලා නෙවෙයි ගෙවෙන්නේ. මේ මතුවෙන හැම වේදනාවකටම ආරණම මේ මේ බේත මේ ලෙඩේ මේක මානසිකයි මේක කායිකයි කියලා නංවනන් දෙනවා. සුව වෙනකොට ඔක්කොම එකම හැඩයක් තියෙනවා. ඒ නිසා අපි බලන්න ඕනේ වේදනාව ගෙවන් වෙන තැන, සංඥාව ගෙවන් වෙන තැන, අන්න ඒක තේරුම් අරගන්න නම් එතෙක් අපි ලබාගත් හැම ජයග්‍රහණයකදීම අපිට තණ්හා ඇති නොවීම පිණිස, මාන්න ඇති නොවීම පිණිස, ditthිය ඇති නොවීම පිණිස අපි ඒක එකතු වෙලා අදිෂ්ඨානයක් ගන්න ඕනේ නැත්නම් පුද්ගලික අදිෂ්ඨානයක් ගන්න ඕනේ මේ එකක්වත් නම්බු කරන්න වටන දේවල් නෙමෙයි. මේ ඕනේ. උපයන්න ඕනේ. ඒක පිළිබඳ කිසිම සැකයක් නැහැ. උපයලා ඒ උපයප්පදේ පිළිබඳව මාන්න නොකර ඉන්න පුළුවන් නම් ඒ දේට ඒක මායයටත් අල්ලන්න බෑ. යම් කෙනෙකුට එහෙමනම් මොකටද මේ භාවනා කරන්න මේ උපයාගත් දේවල් වල වටිනාකම නැත්නම් නැත්නම් ඒවා නොසලකනවා නම් මොකටද භාවනා කරන්න කිව්වොත් ඒ කෙනෙකුට භාවනා කරන්න ධෛර්යයක් නන්දුවක් ඇති වෙන්නේ නැහැ. මේක අඳුර පාණ්ඩනේ අපි මේ කරන්නේ. අඳුරේ නැත්නම් මොනවටේ මේක? එහෙම නෙහිතෙන්නේ. නමුත් සරුවචනසේ සඳහන් කරන්නේ නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනාපි ජානාමි යම් පිනිස්සාය ජහයති යම් කිසි කෙනෙක් භාවනා කරනකොට යා කිසිසේත්ම අන්ධහැරේ පාණ්ඩවත් හෝ කියා පාණ්ඩ නෙවෙයි නම් භාවනා කරන්නේ භාවනා කරන්නේ හුදු කන්නාමාන දෙති දුරු කිරීමට නැත්තම් පේන දෙයකට නෙවෙයි නම් අන්නේ වෙනි උත්මයාගේ භාවනාවට දෙවිගොල්ලොත් බ්‍රහ්මගොල්ලත් ඒ උත්තම පුරුෂයාට নমස්කාර වේවා. ඒ ආජානීය පුරුෂයාට নমස්කාර වේවා කියලා වන්දනා කරනවා. අපි නිවන් අපි භාවනා කරන්නේ උඩින් යන්න නම්, දිබ්බ චක්කු ලබන්න නම්, දිබ්බ දෝත ලබන්න නම් ඒ තරම් තුච්ච වැඩක් නැහැ. ඒ වගේම මේ ගනුදෙනු කරන්න පුළුවන් එක ත්‍රෙමී මේ භාවනාවට බොහෝම ගැඹුරු තැනකට. ඒ නිසා මේ යන තැන එහෙම නැත්නම් මේ අවසානයේ පිළිබඳව හැඟීමක් ඇති කරගෙන තියෙනවා නම් මේ අතරමැදි අන්ධහර පාණ්ඩ කියා බහඬ නටන්න මේක දෙයක් නැහැ. ඒ නිසා භාවනා නොකිරීම නෙවෙයි අද ලෝකේ තියෙන ප්‍රශ්නේ. ඒ භාවනා ගුණ තමයි ළඟ නැතිකම නෙවෙයි ප්‍රශ්නේ. මේවා රකින්න දන්නේ නැහැ. නොනුසුදුසු තැන්වල කියපා. නුසුදුසු තැන්වල තියෙනවා. නුසුදුසු තැන්කට අඳුල්ලා දෙන්න හදම ඒ ඒකට කරන මේ ඒ උත්තරී මනුස්ස ධර්ම වලට කරන මේ නිග්‍රහය නිසායි අපිට මේ කරදරේ. නැත්තම් අපි උප්පත්තියත් එක්ක මනුෂ්‍යකමත් එක්ක මේ සියලු දේටම අයිතිවාසිකම් ලැබලා තියෙනවා. ඒ නිසා උපයන්න උපයගත්තට පස්සේ ඒකට යම් විදියකට බුදුවරු පශේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා මේ ගුණධර්ම ටික රැක්කේ කොහොමද? යම් ශිල්පීය ක්‍රමයකටද යම් මාන ඇති නොවන ක්‍රමයකටද ඒ ක්‍රමේ දැනගන්නවා කියන එක භාවනාවේදීම හම්බ වෙන්නේ නැහැ. ඒකට අනිවාර්යයෙන්ම යෝනිසමනසිකාරය අවශ්‍යයි. නිසි නොනින් කල්පනා කරන දැනගන්න ඕන. සම්මා දිට්ඨිය අවශ්‍යයි. ඒ නිසා අපිට අද ඉඳලා ඉස්සරහට අපේ හැම චිත්තක්ෂණයකම අපිට හරගිය භාවනාවට වාංගු වෙලා හිතා ගන්නකොට මම එnde ende ende ende සભ્યත්වගත වෙන්න ඕනේ. ශිෂ්ඨාචාර වෙන්න ඕනේ. සීතල වෙන්න ඕනේ. මනුෂ්‍ය ගති පහල කරගන්න ඕනේ. මහාත්ම ගති පහල කරගන්න ඕනේ. මම මෙතෙක් කරපු ඔක්කොටම එතකොට සමාව ලැබෙනවා. නිසා එතන ඉඳලම යා පුරුෂ ධර්ම සාර්ථි ගුණයට යට වෙනවා. අවුරුදු 2600කට 2550 ගාන ඉස්සෙල්ලා පිරිනුවම් පාප බුදුහාමුදුරුව අපේ ජීවිත රට තියනවා ඊට පස්සේ. ඊට පස්සේ අපිව අඹනවා. අපිව හදනවා. පුරුෂ ධර්ම සාර්ථි ගුණෙන් හදනවා. හැබැයි අපි ඔලොමල නම් කක්ක නම් බුදුහාමුදුරුව අත තියන්නේ නැහැ. උරොත් එක්ක අසුචි වල ඉන්න උරොත් එක්ක සිංහයෝ යන්නේ නැහනේ රණ්ඩුවට. ඒ බය නිසා නෙවෙයි කැතින්දා. නිසා අපේ సంతානේ පිරිසුදු කරගත්තට නම් බුදුසසුන අත තියන්නේ මේ තියෙන ගුණ ටික හොඳටම ඇති බුදු කෙනෙකුට අත තියන්න. කරුණා කරලා අත තියන්න පුළුවන් විදිහට මේක බුදුන් වඩින්න ගඳ කිලියක් කරගන්න. හැම ගුණයකම වැඩිෙන්න වැඩිෙන්න පුළුවන් තරම් නිහතමානී වෙලා අනේ ඒ උත්තමයන් වහන්සේට මගේ ජීවිතයට අත තියලා මගේ මේ පුරුෂ ගුණ පුරුෂ ධම්ම සාර්ථී ගුණ මා තුල වඩා ගන්න පුළුවන් වුණොත් ඒක ඇත්තටම තමන්ට හම්බෙන ලාභයක් පැත්තෙන් පෙන්වන්න පුළුවන්. නමුත් එවැනි ಗುಣවර්ණ කෙනා තමයි ශාසනයට දෙන උතුම්ම අලංකාරය. එයාගෙන් තමයි ශාසනය බබලන්නේ. එහෙම ශාසනයක් අපිට තිබුණේ මේ ශ්‍රී ලංකාවේ. අද මේ මේ මේ එක එක පිටිපස්සේ යන අමන සංස්කෘතිය පිටිපස්සේ ගියාට අපිට තිබුණ සියලු ಗುಣ වඩ아가න කාටවත් අඳහර පාන්න නැති උගයක් කරුණාකල මේ නාකියන්ටයි නාකිච්චන්ටයි මම කියන්නේ මම තේරුම් ගන්න මේ හැදෙන පොඩි උණ්ඩ පොට්ටක් සත්‍ය කියලා දෙන්න. ඔයගොල්ලෝ පෙන්නන දේ පෙන්නොත් නම් ਉਹ අසරණයි. કોઈ දක්කන්න හදන තන පෝරකයක්. නිසා කරුණාකරලා හොඳට භාවනා කරන්න. භාවනා කළම කුඩ වඩාගෙන પરම්පරාවට දෙවෙනි પરම්පරාවට පෙන්වන්න දරුවනේ අපිට මේට වැඩිය සංස්කෘතියක් තියෙනවා. අපිට සભ્યත්වයක් තියෙනවා. අපිට බුදුහාමුදුරු පෙන්නපු විශාල දායාදයක් තියෙනවා. අන්නේ දායාදයට ගැලපෙන්න නියතමානී වෙයලා කාටවත් අnder පාණ්ඩ යන්න එපා. කාටවත් අඟ උසන්න යන්න එපා. අඟ උසන්න යෑමෙන්ම තරම් වෙන්නේ නැති වෙනවා. ඒ නිසා භාවනා කරන්ඩ භාවනා කරලා ඒ භාවනා ගුණ සුවඳ ලෝකෙට පැතිරෙන්න අපේ પરම්පරාවේ එහෙම නැත්නම් අපේ අනුධම්මචාරී කියලා කියන්නේ අන්නේ අනුධම්මචාරී විදිහට හැසිරෙනකොට ඒ හැම කෙනාගෙම නිහඬ බණක් කියනවා. නිහතමානීකම හරහා හැම කෙනාගේම නිහතපණ නිහන බඩක් කියන නිසා භාවනාව පටන් ගන්න ගෙදර ගියාට පස්සේ මේ මේ මේ කරන්නේ මේ පරිශන මේ පන්ති කාමරේ පාඩම් විතරයි. ශේස්ත්‍රේ වැඩ ටික පටන් ගන්න ගෙදර ගියාට පස්සේ මට ඇහෙනමුත් එහෙම අඬහැර පාලා තියෙනවයි කියලා ආයෙන්න එපා මේ පැත්තේ. ආයෙ මේ පැත්තේ එන්න එපා. ඒ නිසා බොහෝම නිහතමානීව තව තවත් දියුණු කරන්න අසීමිත වර්ධනයකට ඉඩ තියෙනවා. මුතියවනි වර්ධනයකට සුසුපින් ඇති පිළිසකටයි මම මේ කියන්නේ පොදු බණක් නෙවෙයි මේ. නිසා හැම කෙනාම හිතා ගන්න අපි මේ උපයාගත්ත දේවල් කවුරුත් දීප දේවල් නෙවෙයි. නමුත් ඉදිරියටත් අපි රජුන් නගින මට්ටමේ රාජකීය හති රාජෙක් වෙන්න නම් දප්පණේ වෙලා වෙන්න ඕනේ. රජෙක් නගින විදියේ සාජානීය අශ්වයෙක් වෙන්න නම් කීකරු වෙන්න ඕනේ. කීකරු වෙන්න වෙන්න තමයි යා රාජකීය මට්ටමට වැටෙන නිසා බොහොම අමාරුවෙන් උපයාස අපයා ගන්න ලද මේ කාලය සීල සමාධි ප්‍රඥා සීල දෙනාටම දැන් මේ ඉන්නවට වැඩිය කරදරකම් වලින් අඩු සැප පහසු ගමනක් පිණිසත් හේතු වෙන අතර ලෝකෙටත් ආදර්ශයේ පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ තරචේ දශම දේශනාවත් දේශනාවලියේ સમાප්තිය සටහන් කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා